නිර්වාණ සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම අද දවසේදී අපි ඊටාත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා ශ්‍රවණට සිසිලස ධම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන විශේෂ ධර්ම සාකච්ඡාවකට අද අප්‍රේල් මාසයේ 27 වෙනිදා 2019 වර්ෂයේ නමුත් අවුරුද්දට වඩා අද අපි කල්පනා කරන්නේ විශේෂයෙන්ම දිනේ පිළිබඳවයි අප්‍රේල් මාසයේ 27 වෙනිදා අපි දන්නවා තව නොබෝ දිනකින් වෙසක් මංගල්‍ය උදා වෙන බව අපි කවුරුත් දන්නවා. ඒ තමයි බෞද්ධයන්ගේ කැලෙන්ඩරේ තියෙන සුවිශේෂම දිනය. ඒ අපේ සාතුන් වහන්සේගේ අන්තිම උප්පත්තිය සිදු වූ දිනේ. උත්තම සාස්තුන් වහන්සේ තමයි අපගේ ප්‍රධානම කල්යන මිත්‍ර වශයෙන් අපි කවුරුත් සැලකන්නේ. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේගේ මේ උප්පත්ති ලැබු දිනේ වෙසක් මංගල්‍යය අපි බෞද්ධයන් වශයෙන් සැමලීමක් කරනවා. එසේ නමුත් අපිට සදාගතයන් වහන්සේගෙන් පසුව සිටිනා වූ කල්යාණ මිත්‍රයන් ගත්තොත් අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, වණුරුද්ධ මහ රහතන් වහන්සේ වැනි අයගේ උපන්දිනය ගැන විතරම අවබෝධයක් නැහැ. ඒ ඒ නැති නිසාම අපි ඒ වගේ සමරීමක් කරන්නේත් නැහැ. නමුත් අද දවසේ අප්‍රේල් මාසයේ 27 වෙනිදා අපිට මහරහතන් වහන්සේ කෙනෙක් වශයෙන් අපිට කල්යාණ මිත්‍රයෙකු වූ කෙනෙකු නොවත් අපිට කල්යාණ මිත්‍රයෙකු වූ කෙනෙක්ගේ ඒ කාතවල් කල්යාණ මිත්‍රයෙකුගේ උපන්දිනයක් ගැන මතක් කර ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් ඒ තමයි අද දවසේදී අපි මේ විශේෂ ධර්ම සාකච්ඡාවක් දේශනාවක් සම්නිධානය කරගන්න හේතුවක් වුණේ. නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් මෙතනදී සිටින අයට ඊටමත්ම සහන්නෝ සිතකින් කුසල් සිතකින් ඒ කුසල් සිත වඩවා ගැනීමම අද සාකච්ඡාවට එකතු වී සිටින්න ඒ කුසල් සිත් වලින් යුතුවම අපිට පුළුවන් වේවි මේ සාකච්ඡාව අවසානයේදී අපිට ඒ කල්යාණ මිත්‍රයාට සුබ උපන්දිනයක් ඇටියෙ මොසේ ප්‍රාර්ථනා කරන්නත් පින් අනුමೋದනා කර සිටීමටත් එහෙමනම් අද දවසේදී මම ඒ උතුම් සත්‍යගත ධර්මයේ අපිට සවන් දෙන්න පුළුවන්කම ලැබෙනවා. පූජ්‍යපාද ගෞරවනීය අලව්වේ අනෝදස්සී ගේ කල්ලාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගේ හනේ සයනාස මම ඔබ වහන්සේට වෙන සයනාස අද අපිට තථාගත දේශනාව පහදා දෙන්න දේශනාව අවසානයේදී ශ්‍රීමති මාත්මිය මම ඔබට මේ ආරාධනා කරනවා ශ්‍රවණ සිසිස් වෙනුවෙන් මා විස්තරාත්මක වශයෙන් ප්‍රධාන කොටස් කරේ නැහැ. අද මම කෙටි හැඳින්වීමක් පමණයි කරේ. අද දවසේ විශේෂ පිළිබඳව ඔබට ආරාධනා කරනවා අවසාන වශයෙන් පින්නවල මුදල ගන්න සාකච්ඡාව අවසන් වෙනකොට. එහෙමනම් ගෞරවනීය ශාන්තිමාසම ඔබ වහන්සේට මෙන්න අද දවසේදී ඒ උතුම් දේශනාව අපට පහදා දෙන්න සාකච්ඡා. හොඳයි නම් තේරුවන් සරණයි. අද දවසේදී අපි බුදුරන් වහන්සේ දේශනා කරන්නට දුන උතුම් බුද්ධ වචනයක් අපේ ජීවිතයේ තුළින් ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගැනීම සඳහා මම හිතුව අදහස් කරලා සූත්‍රයක් කතා කරන්නට අපි සියලු දෙනා බලන්නට ඕන දේ තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ධර්මයක් පෙන්වා දෙන්නේ සංසාර දුකෙන් නිදහස් වෙන මඟක් පැහැදිලි කරන්න. සංසාර දුකෙන් නිදහස් වෙන මාර්ගය පැහැදිලි කරනකොට මුලින්ම බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා අපේ ජීවිතේ මේ සක්කාය දිට්ඨිය තමයි ප්‍රශ්නේ. සක්කාය දිට්ඨිය දුර වෙනවා නම් අන්න එතනදී මේ නිවන් මාර්ගය තමයි පුරුදු කරගන්න පුළුවන්කම දෙනවා. අද ගොඩක් වෙලාවට අපි මේ සක්කාය දිට්ඨිය පිළිබඳව ප්‍රායෝගිකව පුරුදු කරන්න නැත්නම් සක්කාය දිට්ඨිය දුරවන ප්‍රතිපදාව ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් කොහොමද අත්දකින්නේ කියන කාරණාව අපි හොයන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුරන් වහන්සේ පෙන්නපු මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ වර්තමානයේ ප්‍රත්‍යুৎපන්නව තමාතුලින් අත්දකින්න දියා. එහෙනම් ප්‍රත්‍යুৎපන්නව සක්කාය දිට්ඨිය තමාතුල හටගන්නේ කොහොමද? ප්‍රත්‍යুৎපන්නව තමාතුල මේ සක්කාය දිට්ඨිය දුරවන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න වෙනවා. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මය ස්වාක්ඛාත සම්දිත්තික අකාලික එහිපස්සික ඕපනායික පච්චත්තාවචිතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණයෙන් යුක්තයි. අපි අද ගොඩක් වෙලාවට මේ ස්වකහාත සම්දික්තික අකාලික ඒ පස්සික මේ ධර්මයන්ගේ මේ ගුණය මේ ප්‍රායෝගිකව අත්දකින ස්වභාවයක් තුල නිර්මිතව විග්‍රහ කරපු දෙයක් හැටියට හලකන්නේ නැහැ. අපට ගොඩක් වෙලාවට ඒ කාරණා අපි කතා කරන්න පෙළඹෙන්නේම එක්තරා විෂයක් හැටියට එක්තරා දැනුමක් හැටියට බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ ප්‍රායෝගිකව අත්දකින දෙයක්. මේ ප්‍රායෝගිකව අත්දකින මේ ධහම තමයි සවක්හත කියන ගුණයෙන් යුක්ත. සම්දිස්තික කියන ගුණයෙන් යුක්ත, අකාලික කියන ගුණයෙන් යුක්ත. ඒහි පස්සෙක කියන ගුණයෙන් යුක්ත මේ ප්‍රායෝගිකව අත්දකින ධර්මය. එහෙනම් අපි මේ ප්‍රායෝගිකව මේ ධහම අපේ ජීවිතය තුළින් අත්දකින්නට මුලින්ම අපි මේ ධර්මයේ කරා යමු වෙනවා සංසාර බය තේරුම් අරගෙන. සංසාරයේ පිටසරගෙන යනකොට තිරිසන් ලෝක නිවේ ප්‍රේතලෝක ඒ වගේම මේ ජරා මරණ දුකක් අපට උරුමලා තියෙනවා ඒක අපි ලෞකික දිට්ඨියෙන් යුක්තව පිළිගන්නවා ඒ වගේම කොයි මොහොතක අපි මරණය කරා යොමු වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ සතර පායක් සතර ගමනේ උරුමලා තියෙනවා මේ සියල්ලක්ම අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ අපි පිළිඅරගෙන තමයි බුදුරන් වහන්සේ පෙන්වා දුන්න ධර්මයකට යොමු වෙනවා. ඒ දහමත් තියෙන ප්‍රායෝගිකව දකින්න. අපි දැන් ප්‍රායෝගිකව වටහාගත්ත කාරණාවක් ඔස්සේ අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා යොමු වුනහම එතනදිත් අත්දකින්න තියෙන ධහම ප්‍රායෝගික වර්තමානයේ අත්දකින්න ධහම. අපේ ප්‍රායෝගික ප්‍රශ්නය නැත්නම් අපේ ප්‍රායෝගිකව අපි වැරදි විදිහට හිතන දේ නම් හම්බෙන්නට ඕනේ. අපි ගොඩක් වෙලාවට මේ ප්‍රායෝගිකව වැරදි විදිහට අපේ තුළ චින්තනයක් ඇති බව අපි අද කල්පනා කරන්නේ. අපි හිතන් ඉන්නවා ධර්මයේ දැනුම ඇති කරගත්ත පමණින් මොන හරි ප්‍රතිපදාවක් හුරු කර පමණින් අපි තුල ප්‍රායෝගිකව අපි දැන් වර්තමානයේ හටගත් චින්තනය හරි කියලා. අපි හැබැයි ප්‍රායෝගිකව වර්තමානයේ හටගත්තු චින්තනයක් තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය නේද? එය හරි. ඒක නිසා තමයි පින කරන්න යමු ඉන්නේ අකුසලයේ දුරු කරන්නේ. ඊළඟට මේ සක්කාදිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක් පෙන්වන බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය ඇතිවීමදී තමයි මේ සක්කාදිට්ඨිය දුරවන්නේ. සක්කාදිට්ඨිය දුරවීම කියන කාරණාව එක්ක බලනකොට අපි දැන් ඉන්න දේ තමයි වැරදි දෘෂ්ටියක. ඒ තමයි සක්කාය දිට්ඨිය කියන කාරණාව තුල අපි පිළිහිලා ඉන්නවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තුල අපි බැසගෙන ඉන්නවා. මෙන්න මේක අපි දැක්කොත් අපේ ජීවිතයේ තුලින් අපි අරන් ඉන්න දේ වැරදි කියලා එතනදි තමයි සක්කාදිට්ඨිය දුරු වීම කරා යමු වෙන්නේ. අද අපි හිතන්නේ ගොඩක් කාලවට අපි මොනවා හෝ ප්‍රතිපදාවක් කුරු කරනකොට අපේ ජීවිතේ සක්කාය දිට්ඨිය දුර වෙයි කියලා. සාමාන්‍යයෙන් පුංචි උදාහරණයක් අපි ගත්තොත් වත්තුප්ම සූත්‍රය පාදක කරගෙන අපේ ඇඳුමේ නැත්නම් වස්ත්‍රයේ කිලුටක් ඇති වුනහම ඒ දැනගත්ත දැනේ තමයි ප්‍රහාණය කරන්නේ. ඉස්සලම හම්බෙන්නේ ඒ කිලුට. දැන් අපි මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව සතර ගමනක් යන තැනදී ඒ වැරදි දෘෂ්ටිය දුක් විපාක දෙන බව හඳුනගත්තාම අන්න නිවැරදි දෘෂ්ටියකට සලෞකික සම්මාදිට්ඨිය ප්‍රියම වෙනවා. ඊළඟට මේ සසර ගමන පවතින අවිද්‍යාව තණ්හාව කියන කාරණා පාදක සක්කායදිට්ඨියකට වැටගත් දේ තමයි මූලිකම වැරද්ද කියලා හම්බුන තැනදි තමයි කියන්නේ ප්‍රතිඋපන්නව හම්බෙන්නට ඕන. සාමාන්‍ය නිකන් කල්පනාවකින් තොර ප්‍රතිඋපන්නව හම්බෙන්න ඕන සක්කායදිට්ඨියට වැටගත් බවක් මේ අවස්ථාවේ ඇති බව. මෙන්න මේ විදිහට හම්බ වුණාම තමයි අන්නේ දුරු කිරීමට යොමු වෙන්නේ. මහා මාළුන්ගේ සූත්‍රය හිම ගත්තහම පැහැදිලි වෙනවා. සක්කාදිට්ඨිය තේරුම් ගත්ත කෙනායි සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්නේ. ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය. මොකද ප්‍රතිඋපන්නව තමා තුළ හටගත් සක්කාදිට්ඨිය තේරුම් ගත තැනදී අන්න සක්කාදිට්ඨිය දුරු කරන්න මහසි ගන්නවා. එහෙනම් මෙන්න මේ අපි හඳුනගන්න වෙනවා. ඒ සඳහා ඔබත් දන්න අපි ගොඩක් කතා කරලා තියෙන ලස්සන සූත්‍ර දේශනාවක් පාදක කරගෙන අපි ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය හඳුනගන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය තේරුම් අරගෙන මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම සඳහා යොමුවන්නේ කොහොමද? මෙන්න මේ කරුණ බුද්ධ වචනය තුළින් පැහැදිලි කරගන්නට ඕන. ඒ තමයි පාරලීයක සූත්‍රය. පාරලීයක සූත්‍රයේ විශාල වශයෙන් අපි දැන් ඉන්න මට්ටමේ ඉඳලා නිවීම දක්වා යොමු වෙන ප්‍රතිපදාවක් පැහැදිලි කරනවා. සංයුත්නිකාය තුනේ තියෙන මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා එවම් මේ සුතං ඒකං සම්යම් භගවා කෝසම්බියං විහෙරති ഘോഷිතාරාමි භාග්‍යතුන් වහන්සේ ഘോഷිතාරාමි වැඩ වාසය කරේ අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්තා පත චීවර මාදාය කෝසම්බියං පින්ඩාය පාවිසි කෝසම්බියං පින්ඩාය චරිත්වා පච්චාබත්තං පින්ඩපාත පටික්ඛන්තෝ සාමං සේනාසනං සංසා මෙත්තා පත්ත චීවර මාදාය අනාමෙන්ත්වා උපත් උපත් උපත්තහකේ අන අනපලෝකෙත්වා බිකුන් සංගම් ඒකෝ අදුතියං චාරිකං පක්ඛාමි බුදුරයන් වහන්සේ උදෑසන කාලේ පින්දපාතේ ගිහිල්ලා පින්දපාතෙන් ආපස්සට ඇවිදිලා සේනාසනය සකසලා පාතර ස්තිරු අරගෙන උපස්ථායකයෙක්වත් නැතුව දෙවන්නේක් නැතුව වික්ෂ වික්ෂ සංගයා අමතන් නැතුව වික්ෂ සංගයාට නොකියාම චාරිකාවේ බුදුරණවහන්සේ වඩිනවා. ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේ නමක් අතකෝ අතකෝ අඤ්‍යතරා භික්ඛු ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට එනවා. ඇවිදලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා එහවසෝ ආනන්ද භගවා සාමං සේනාසනං සංසාමිත්වා ආවත් ආනන්දේ භාග්‍යතුන් වහන්සේ මේ සේනාසන අකුලල දෙවැන්නේක් නැතුව සාරිකාය වැඩියා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේ අනන්ත ස්වාමීන් වහන්සේ වික්ෂුන්ට කියනවා යස්මින් ආවසෝ සමේ භගවා යම් කිසි වෙලාවක එවත්නි භාග්‍යතුන් වහන්සේ සේනාසන සකස් කරලා ඒ වගේම කාටවත් නොකිය දෙවැන්නෙක් නැතුව චාරිකාවේ වඩිනවා නම් බුදුරන් වහන්සේ කැමති නෑ තව කෙනෙක් එක්ක යන්න. ඒ නිසා හිම වඩින්නේ. අපි නැවත බුදුරණවහන්සේ ලුහු බැඳිය යුතු නෑ බුදුරණවහන්සේ පිටිපස්සෙන් යා යුතු නෑ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුවට කියනවා. භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ යනකොට පාරලේක කියන වණිය දැකලා ඒ පාරලේක වණේ එක්තරා සල් ගහක් යට භාග්‍යතුන් වහන්සේ වාසය කරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එහෙම වාසය කරන ටික කාලයක් ගත වුණාම වික්ෂුන් වහන්සේලා ඇවිදිලා දෙන්න මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා. ඒක මන්තන් නිසින්නා කොතේ බික්කෝ ආයස්මන්තන් ආනන්දන් ඊටද ඕචි ආනන්ද ස්වාමීන් වහන්සේම කියනවා. චිරස්සුතං කෝ නෝ ආවසෝ ආනන්ද භගවතෝ සම්මුඛා ධම්මී කතා ඉච්ඡා මයං ආවසෝ ආනන්ද භගවතෝ සම්මුඛා ධම්මී ධම්මීන් කතං සෝතුන්ති ආනන්දයන් වහන්සේ අපි බොහෝ කාලයක් දැන් වෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් අහන්න බැරි වුණා. අපි කැමති භාග්‍යතුන් වහන්සේ අපිට භාග්‍යතුන් වහන්සේ දකින්න ගිහිල්ලා අපි දහම් කාරණාව කහන්න කැමති කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා කියනවා. අදකෝ ආයස්ම ආනන්දෝතේ වික්ඛුයි සද්දින් සියේන පාරලීකං බද්දසාල මූලං යේන භගවතේ සංගමේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමගේ භික්ෂුන් වහන්සේලා පාරලීක වනේ වැඩවාසය කරපු භාග්‍යතුන් වහන්සේ ළඟට ඒ බද්දසාල සල්ඩුක ළඟට වඩිනවා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා නිසින්නෝ කොතේ බික්කු භගව ධම්මිය කතාවය. ඔන්න භාග්‍යතුන් වහන්සේ ළඟ ධම් කතාවක් නැතන් සුහොඳ දැහැන් කතා කරුණු සාකච්ඡා කරනවා. මොකද දැන් අපට හිතෙන්නේ දේශනාවක් කරනකොට එකපාරට මේ ධම් කාරණාව කිව්වා කියලා. නමුත් අපි දන්නවා දේශනාවේ සම් වෙනවා මේ පෛරුපාසනය කරා. සුහොඳ සීලීත්වය කියන්නේ කියන වචනේ පිළිගැනීම සඳහා ඒ ගෞරවය සුහොඳ සීලීත්වය ඇති වෙනවා. මෙන්න මේ විදිහට කතා කරාට පස්සේ කුසල් ධර්මයන් වල සමාදන් කෙරුවට පස්සේ එක භික්ෂුවකට හිතෙනවා තේනකෝපන සමේන අඤ්‍යතරස වික්කුණෝ එවං චිතතෝ පරිවිතක්කෝ උදපාදි එක්තරා භික්ෂුවකට මෙන්න මෙහෙම හිතෙනවා පදන්නකෝ ඥානතෝ කතං පස්සතෝ අනන්ත අනන්තර ආසවාණං කයෝ හෝති කොහොම දන්නකොටද කොහොම දකිනකොටද මේ ආශ්‍රව ශ්‍රේ වෙන්නේ කියලා එක්තරා භික්ෂුවකට හිතෙනවා බුදුරන් වහන්සේ ළඟ දැන් මහාන වෙලා දැන් අපිට මේක හිතනකොට හිතෙනවා හිතන්නේ ගොඩක් වෙලාවට මේ කිසිවක් දන්නේ නැති කෙනෙක් තමයි මේ ඇහුවේ කියලා අපි. දැන් බුදුරණවහන්සේ ළඟ මහානලා බුදුරණවහන්සේ ළඟට ගිහිල්ලා කොහොමද දන්නකොටද කොහොමද දකිනකොටද කියලා මේ ප්‍රශ්නේ ඉන්නේ. සැබෑම විමුක්ති මාර්ගය මොකද්ද කියලා හම්බෙන්නේ නැති එක. එහෙම නැතුව මේ දැනුමක් ඇටියෙද ඉගෙන ගත්තේ නැහැ කියන එක නෙමෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. දැනුමක් හැටියට ඉගෙනගෙන තියෙනවා. මොකද බුදුරණවහන්සේ ළඟ පැවිදි වෙන්නේ නිකන් නෙමෙයි. ඒ වගේම බුදුරණවහන්සේ ළඟ හිටියනම් ඇහෙන්නේ දැන් අද නම් අපට විවිධ දේවල් ඇහෙනවා. නමුත් වික්ෂුන් අතරින් ඉන්නකොට ඇහෙන්නේ ධර්මයමයි. එතකොට ඒ ධර්මය දන්නවා, දරාගෙන ඉන්නවා, මතක තියාගෙන ඉන්නවා. නමුත් කොහොමද දන්නවට කොහොමද දකින්න ප්‍රශ්නේ එනවා. එහෙනම් ප්‍රායෝගිකව අපි තුල, ඒ කියන්නේ Taman තුල මේ මගේ ඉස්මතු වෙලා නැහැ. ප්‍රායෝගිකව Taman තුල මගේ ඉස්මතු වෙලා නැහැ මොනද දැනගෙන හිටියන්නේ. එතකොට මෙන්න මේකෙන් ලස්සන කාරණාවක් ගන්න තියෙනවා. අපට එකපාරට හිතෙන්නේ මේ විදිහට හිතවිල්ල භික්ෂුවකට එනකොට එහෙනම් මේ භික්ෂුව මෙරෝධයක් දන්නේ නැහැ කියලා. දැන් අපි පිළිගන්න අපි දන්නවා අතීතයේ භික්ෂුව නැත්නම් අතීතයේ මිනිස්සු අපි අපිට වඩා නුවණින් යුක්තයි හැම දෙයකින්ම ඉහළයි බුදුරණවහන්සේ ළඟ පැවිදිලා බුදුරණවහන්සේගෙන් ධර්මය අහලා මෙතනත් බුදුරණවහන්සේ ධර්මයේ කතාව කරා කියනවා එහෙනම් මොනවා දැනුමක් තියෙනවා දැනුම නිකන් එක එක අයගේ තියෙන විවිධ දැනුම නෙමෙයි. එක එක අය ඉගෙන විග්‍රහ කරපු විවිධ දෘෂ්ටි නෙමෙයි. බුදුරන් වහන්සේලා ඉගෙනගෙන පැවිදිලා බුදුරන් වහන්සේ පෙන්නපු දෙයක් දන්නේ. නමුත් ඒ දේ දැනගත්තට ප්‍රායෝගිකව Taman තුලින් කොහොම කොහොමද මේ රහත් වෙන්න නැත්නම් මග ඉස්මතු වෙන්නේ කියලා තමා තුලින් ඒ ප්‍රායෝගික ප්‍රතිපදාව හම්බෙලා නැහැ. අන්න ඒ ප්‍රශ්න තමයි මේ භික්ෂුවගේ Tamanට අවංකවම මතුවෙනදී. අවංකවම Tamanට මතුවෙන ප්‍රශ්නේ. මෙන්න මේ කාරණා බුදුරණවහන්සේ තමන්ගේ සිතින් දකිනවා. එතකොට මේ කාරණාව ගැන හොඳට හිතන්න මේකේ ලස්සන කාරණාවක් ඉස්මතු වෙනවා අපි නොසිතපු පැත්තක්. ඒ තමයි දන්න දකින ප්‍රායෝගිකව ප්‍රතිඋපන්න වශයෙන් දන්නේ දකින්නේ කොහොමද කියන ප්‍රශ්නය මේ වික්ෂුවට ඇති වුණා මිසක් දැනගන්න නැතුව හිටියා කියන එක නෙමෙයි. අදකෝ භගවතස්ස බික් භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවට මේ දැනගෙන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. භික්ෂුවගෙට දැනගෙන මෙහෙම දේශනා කරනවා. මම මේ ධර්මයේ දේශනා කර ඇති සතිපට්ඨානයේ දේශනා කරා නුවණින් ඉමසලාම දේශනා කරේ. මම මේ සතර ඉද්ධිපාද දේශනා කරේ නුවණින් ඉමසලාමයි. සතර සම්‍යක්ප්‍රදාන වීර්ය දේශනා කරා නුවණින් ඉමසලා. ඒ වගේම සතර පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග ආර්ය ශ්‍රාංග මාර්ගයේ මේ සියල්ලක්ම දේශනා කරේ නුවණින් විමසලාමයි. එහෙනම් බුදුරන් වහන්සේ විග්‍රහ කළා පෙන්නපු මේ ධර්මය නිකන් දැනුමකට විතරක් කොළු වෙන ඒ වගේම අනවශ්‍ය දෙයක්ින් තොරව සියලු දේ අංග සම්පූර්ණව විග්‍රහ කරලා තියෙනවා. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ මම මෙච්චර කියලා තියෙද්දි මේ භික්ෂුවකට මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා. කොහොම දන්නකොටද කොහොම දකිනකොටද මේ අරහත්ත්වයටපත් වෙන්නේ කියලා. මෙතනින් පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. බුදුරන් වහන්සේ පෙන්නපු සත්‍විස් බෝධිපාක්ෂික සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තුල ස්වාකහත ගුණය, සම්දිත්තික ගුණය, අකාලික ගුණය, ඒපස්සික ගුණය, පච්චත්තවිතබ විඤ්ඤාණ කියන ගුණය අන්තර්ගතයි. ඒ කියන්නේ මේ මම දේශනා කළා තියෙනවා. ස්වාකහත දෙයක්. ඒ කියන්නේ අඩුවක් නැතුව දේශනා කරපු දෙයක්. ඒ එහෙම තියෙද්දිත් මේ ප්‍රශ්නේ එන්නේ කියලා බුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා. කොහොමද දන්නවද කොහොමද දකින්නවද? හැබැයි මේක දැන් අපි කල්පනා කරොත් අපට සතර සතිපට්ඨානය කියනකොට අපිට වචන ටිකකින් අපිට හම්බෙන්න පුළුවන්. නමුත් බලන්නට ඕනේ අර වික්ෂුවකට ආව ප්‍රශ්නයත් එක්ක ප්‍රායෝගිකව අපි කොහොමද හතර සතිපට්ඨානයේ මේ ආශ්‍රෝෂය වෙන විදිය නැත්නම් බෝධිපාක්ෂික ධර්මයක් වෙන විදියට සතර විපාදයේ බෝධිපාක්ෂික ධර්මයක් වෙන විදිහට ප්‍රායෝගිකව හම්බෙන්නේ කියන එක. මෙන්න මේකයි බුදුරණවහන්සේ පෙන්නේ මෙතන මම මේ ඔක්කොම ටික කියලා කියනවා. නමුත් මේ ප්‍රශ්නේ එනවා කියනවා. එහෙම කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා ඊට පස්සේ කොහොමද දන්නකොටද කොහොමද දකිනකොටද ආශ්‍රවශේ වෙන්නේ කියලා. දැන් මෙතන කරුණු කිහිපයක් අපිට තියෙනවා තේරුම් ගන්න. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මේ මුලැමැදාක පිරිසුදු මේ ගැළපෙන ප්‍රතිපදාව බුදුරණවහන්සේ එහෙම මෙහෙන් කෑලි කෑලි අරන් කියන්නේ නැහැ. යම් ප්‍රතිපදාවකට යම් පිළිවෙලකට තමයි මේ කාරණාව විශ්මතු කරන්නේ. ඒතර අර භික්ෂුවට ඒ භික්ෂුව කොහොම දන්නකොටද කොහොම දකින්නකොටද මේක හම්බෙන්නේ නිවන් දකින්නේ කියලා අහව ප්‍රශ්නේදී ඉස්සල්ලාම් පෙන්නවා මම මේ ටික කියලා කියනවා. බෝධිපාක්ෂික ධර්ම ටික කියලා කියනවා. ඒක දැනුමක් හැටියට මේ භික්ෂුව දැනගන්නේ නැති. නමුත් වර්තමානයේ කොහොමද මේක වෙන්නේ කියන කාරණාව හම්බුන්නේ නැහැ. එහෙම කියලා බුදුරන් වහන්සේ මෙන්න පෙන්නනවා. මෙන්න මේ විදිහට දන්නකොට දකින්නකොට ආශ්‍රෝෂය වෙනවා. මේ පෙන්වන ප්‍රතිපදාවේදී මේ කියන කාරණාව සම්පූර්ණයෙන්ම මේ බෝධිපාක්ෂික ධර්ම බව ඒ කියන්නේ ප්‍රායෝගිකව බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ප්‍රතිපදාව බව මේ දේශනාවේ හොඳට ඉස්මතුලා පෙන්නනවා. ඒ කියපු කාරණාව ගැන හොඳට හිතන්න. දැන් මේ කොහොම දන්නකොටද කොහොම දකිනකොටද මේ ආශ්‍රය ක්ෂය වෙන්නේ කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරන්න පටන් ගන්නවා. පටන් ගන්න කාටද පුතඥයාට. ඉද වික්‍රි අසුතමා පුතුඥානෝ. ඒ කියන්නේ ඒ ධර්මයේ අහපොඩදී පුතඥයාට. ධර්මයේ අහුවා කියනකොට ඒ ධර්මයේ ප්‍රායෝගිකව තමන්ට හම්බෙන දෙයක් එක්ක හෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ වචන ටිකකින් විතරක් නැතුව ප්‍රායෝගිකව හම්බෙනකොට අන්න ඒ අහන කෙනාට පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවකයාට. නමුත් පැහැදිලි කරන්නේ කාටද? ධර්ම යහපු නැති කෙනාට. ඒ කියන්නේ මේ දන්න දකින්න ප්‍රතිපදාව හම්බෙච්ච නැති කෙනාගේ තැනින් තමයි පටන් ගන්නේ. එහෙනම් අර වික්ෂුව කොච්චර දැනගෙන හිටියත් ධර්මයේ නැත්නම් මොන විදියකට වචන ටිකෙන් දැනගෙන ඉඳලා ප්‍රායෝගිකව අත්දකින්න ප්‍රතිපදාව හම්බෙලා නැහැ. ඒක තමයි දැන් පැහැදිලි කරන්න පටන් ගන්න. හැබැයි මේ කියපු ටික මේ පැහැදිලි කරන ප්‍රතිපදාව මේ පැහැ ඉස්මතු කරලා පෙන්නන කරුණු ටිකෙන් මොනවද වෙවැඩින්නේ? බෝධිපාක්ෂික ධර්ම. ඒක මීට කලින් කියපු කාරණාවත් එක්ක ලස්සනට ගැලපෙනවා. මම මෙච්චර දෙයක් පැහැදිලි කරලා තියෙනවා. ප්‍රායෝගිකව ආශ්‍රය වෙන ප්‍රතිපදාව. ඒ තමයි බෝධිපාක්ෂික ධර්ම. හතර හදිපට්ඨාන, හතර සම්ප්‍රදාන වීර්යය, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍යබෝධ්‍යංග ආරෂ්ඨාංග මාර්ගය. මම මේ පැහැදිලි කළා. එහෙම තියෙදි මේ අහන්නේ. අනි අහන කෙනාට ඒ ටික වැඩෙන්න. හතර සතිපට්ඨානය පුරුදු වීමට. එතකොට හතර සතිපට්ඨානේ පුරුදු වෙන සම්‍යක්පදානි පුරුදු වෙන පංච ඉන්ද්‍රිය ඉද්ධිපාද පංච බල බොජ්ජංග ධර්ම බෝධිපාක්ෂික ධර්ම ටික හම්බ වෙන. ඒ එය පුරුදු වෙන ප්‍රතිපදාව පෙන්නනවා මෙන්න මෙහිම දකින්නකොට දන්නකොට දකින්නකොට තමයි මේ ටික නැත්නම් ඔය බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ හම්බ වෙන්නේ. මොකද ඒක තමයි බුදුරණවහන්සේ මුලින්ම පැහැදිලි කරේ. දැන් අපි අපි බෝධිපාක්ෂික ධර්ම කියනකොට බලන්නට ඕනේ මේක ප්‍රායෝගික දේශනික. ඒකයි ප්‍රායෝගික බෝධිපාක්ෂික ධර්ම ප්‍රහාණය අතිවීමට ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය හම්බ වෙලා ඒ සක්කායදිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව ඉස්මතු වෙන තැනදී තමයි ප්‍රායෝගිකව මේ බෝධිපාක්ෂික ධර්ම ටික හම්බ වෙන්නේ. මෙතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉද වික්ක අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මා සප්පවිදෝ අරිය ධම්මා අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරි ධම්මා සප්පවිදෝ සප්පුරි ධම්මේ අවිනීතෝ රූපං අතතෝ සමනුපස්සති අසුතවත් පුතඥය ඒ කියන්නේ ධර්මය අහලා සුතමා ආර්ය ශ්‍රාවක කියලා සත්‍ය දැකලා නැහැ සුතමා ආර්ය ශ්‍රාවක වෙනකොට දැන් අපි හොඳට මතක තියාගන්න ඕන කාරණාව ආර්ය සුත්තම ආර්ය ශ්‍රාවක කියන්නේ සත්පුරුෂ ධර්මයේ ගන්න එහි දක්ෂ එහි හික්මන අන්‍යත සුත්වාර්ය ශ්‍රාවක නම් සුත්වාර්ය ශ්‍රාවක එනකොට ප්‍රායෝගිකව ප්‍රතිඋප්පන්න ධර්මයන් තුල සත්‍ය දැකීමක් එක්ක බෝධිපාක්ෂ ධර්ම ගොඩනගෙනවා සක්කායදිට්ඨි ප්‍රහාණය වෙනවා එහෙම නොවිච්ච කෙනාට දැනුමක් තියෙන්න පුළුවන් ධර්මයේ පිළිබඳ දැනුමක් තියෙන්න පුළුවන් නමුත් ප්‍රායෝගිකව බලන්නට ඕනේ මේ සත්‍ය හම්බ වෙනවද කියලා එතකොට මෙන්න මේ අසුතවත් පුතඥයා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්නපු. දැන් අපි අහලා තියෙනවා සීලය පිළිබඳව. ඊළ දේවල් අහලා තියෙනවා. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා බුදු කෙනෙකුගේ කෘත්‍ය බුදු කෙනෙකුට පමණක් ආවෙනික කෘත්‍ය තමයි සසර ගමන් කරන වැඩපිළිවෙල පෙන්වීම සහ එය ඉක්මවන ප්‍රතිපදාව පෙන්වීම. එහෙනම් මේ බෝධිපාක්ෂික ධර්මවලදී හම්බ වී ඉත්තේ මෙන්න මේ කාරණා. දැන් අපි දන්නවා අපට ලෞකික සම්මාදිටියෙන් උත් අපට මේ ලෝකේ සතර ගමන සැපවත් වෙන්න සහ මේ ධර්මයේ ලැබෙන මේ හැම දෙයක්ම හම්බ වෙනවා. එතකොට ඒ කාරණාව හම්බෙච්ච නිසායි අපට බුදු කෙනෙක් හම්බුනේ. එහෙනම් අපි දැන් බලනවා බුදු කෙනෙක් වෙන්නපු කාරණාව ඔස්සේ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාව. මෙන්න මේ කාර්යය ගොඩක් අමතක වෙනවා බුදුරන් වහන්සේ විතරක් පෙන්නන බුදුරන් වහන්සේ විතරක් ඉස්මතු කරන මෙන්න මේ කාරණාව තේරුම් ගන්න යෑමේදී අපි මේ දැන් ඉන්න ස්වභාවය ඉඳලා අපි ගැළපීමක් කරලා අපට මෙහිමයි කියලා අපි හිතාගෙන ඉන්නවා බුදුරන් වහන්සේ පෙන්නපු මේ කාරණාවට යනකොට මම අර මුලින් කිව්වා වගේ අපට හැම වෙලෙම හම්බ වෙන්නට ඕනේ අපි ඉන්නේ දැන් එහෙනම් අපි ඉන්න දැන් වර්තමාන මට්ටම බුදුරන් වහන්සේගේ ධර්මයේ ගැනීම සඳහා මිසක් ගත නෙමෙයි. අපි මේ වර්තමානයේ කුසල කුසල් පිළි අරගෙන ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව පිනේ ප්‍රතිඵලයක් හැටියට ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතයේ සහ මේ ධර්මයේදී අපි දැන් සුදුස්සෙක් වෙලා තියෙනවා බුදුරන් වහන්සේගේ ධර්මයේ ගැනීම සඳහා. අරගෙන නෙමෙයි ගැනීම සඳහා සුදුස්සෙක් වෙලා තියෙනවා. එහෙනම් මේ සුදුස්සෙක් වෙච්ච දේ තුලින් අපි බලන්නට ඕන එහෙනම් ඒ ධර්මයේ තුල පෙන්නපු කාරණා. එහෙනම් අපි සුදුස්සෙක් නම් තාම අපි ධර්මයට ගිහිල්ලා නැත්නම් අපි තුල එහෙනම් බුදුරණවහන්සේ පෙන්වන කාරණාවක් එක අපේ කිලුටක් නැත්නම් අපි තුල මේ සක්කාදිටියෙන් යුක්ත බව හම්බුනේ නැතිනම් අපිට පිරිසිදු වීමකට යන්න බැරි වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ සක්කායදිට්ඨිය අපි තුල ප්‍රායෝගිකව මේ කියපු කාරණාව හම්බ වෙනකොට හරියට ශ්‍රද්ධාව යුක්ත කෙනා ඒ කියන්නේ සතර සතර දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කෙනාට ප්‍රීතියක් හට ගන්නවා සතුටක් හට ගන්නවා කුමක් එක්කද මම මගේ වැරද්ද දැක්කා දැන් මගේ වැරද්ද අපි දැක්කොත් නේ විරිසුදු කරගන්නේ එහෙනම් සක්කාය දිට්ඨිය විග්‍රහ කළා පෙන්වන තැනදී අපට ප්‍රායෝගිකව අපි වැරද්ද දැකනම් එයාට ධර්මයේ පාදක කරගෙන සතුටක් හට ගන්නවා අන්න ප්‍රීති සම්බුද්ධිය හට ගන්නවා කුමක් එක්කද අන්න තමන්ගේ වැරද දැකපු නිසා දැන් යනවා පිරිසිදු කරගන්න. හැබැයි ඒ විදිහට යමෙකුට දකින්න බැරි වුණොත් එයාට යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලෙම බලන්න ඕන මේ සක්කායදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවේදී අපේ ජීවිතේ අපි ප්‍රායෝගිකව අපට හම් වෙනවා නම් සක්කායදිට්ඨිය හටගන්න බව අන්න එයා සක්කායදිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවට යොමු වෙනවා. එහෙනම් මේකට අවශ්‍යයි මේ තියෙන කාරණාවට සිහිය. සතිපට්ඨාන එකයි පැහැදිලි කරන්නේ. සිහිය අවශ්‍යයි. මේ විදිහට තමා තුළ ප්‍රතිඋපන්න වශයෙන් ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය ඇති බව දකින්න සිහිය අවශ්‍යයි. ඇති බව දැක්කම දුරු කරන්න ඇති බව දකින්න සිහිය අවශ්‍යයි. ඒ වගේම ඇති බව දකින්න වීර්යයක් අවශ්‍යයි. ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඉංග්‍රීසි ධර්ම කියනවා ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ කරා යමු වෙන ඡන්දය අවශ්‍යයි. මේ හැම බෝධිපාක්ෂි ධර්මයක්ම යොමු වෙන්නට වෙනවා. එතකොට මේ අසතුටවත් පුතජන ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ කරා ආව නැති ඒ කරා සුදුස්සෙක් වෙලා යන කෙනා මේ දහම දකින්න යන කෙනාට මෙන්න මේ කාරණාව හම්බ වෙන්නට ඕනේ. ඒ තමයි රූපං අත්තතෝ සමනපසති. රූපය ආත්ම වශයෙන් මම වශයෙන් ගන්න එක. ඔන්න ඕක බලන්නට ඕනේ අපේ ජීවිතේ හැම වෙලෙම ප්‍රායෝගිකව ඇසෙන් රූප දකිනකොට කනින් ශබ්ද අහනකොට නාසයෙන් ආග්‍රහණය කරනකොට දිවෙන් රස ලබනකොට කයෙන් පහස ලබනකොට මනසින් හිතනකොට මේ හයේ ප්‍රායෝගික අවස්ථාව හැම වෙලෙම ප්‍රායෝගික අවස්ථාවට යන්න ඕනේ අපි ගොඩක් වෙලාවට ප්‍රායෝගික අවස්ථාවට එන්නතු අපි කල්පනා කිරීමකටයි යොමු වෙන්නේ කල්පනා කිරීම කියනකොට ප්‍රායෝගිකව එතන මන ආයතනය සිදුවෙනවා. ඇහැ ගැන අපි කල්පනා කරනවා නම් ප්‍රායෝගිකව සිදුවෙන්නේ මන. මොකද මනසින් කල්පනා කිරීම. ඇහින් රූප දකින අවස්ථාව තමයි ප්‍රායෝගිකව. මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාවට යොමු වීම තමයි අද ගොඩාක් අපට අමාරුලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක වීර්ය අඩුයි. අන්න නුවණ අඩුයි ප්‍රායෝගික අවස්ථාවට සිහිය පිහිටවාගෙන මේ දැකීමට යමු වෙන්නේ. එතකොට අපි දන්නවා මහා හත්තිපදෝපම සූත්‍ර ආදී දේශනා විග්‍රහත් එක්ක මේ ආයතන ඔස්සේ පංච උපාදානස්කන්ධය සකස් වෙන බව. දැන් මේ පැහැදිලි කරලා පෙන්වන්නේ මොකද්ද? ප්‍රායෝගිකව හටගත්ත පංච උපාදානස්කන්ධේ රූපේ මම කියලා ගත්තා කියන එක. ප්‍රායෝගිකව හටගත්ත පංච උපාදානස්කන්ධේ රූපය. මම කියලා ගත්තා. එහෙනම් අපට දැන් හම්බෙන්න දැන් මෙතන මේ විග්‍රහයේ තියෙනවා රකාදීපි විෂාකාරයේ සහ තවත් තුන් ආකාරයේ උචි තුන් ආකාරයක් විග්‍රහ කරනවා. ඒතර අපට මේකෙන් ගෝචර දෙයක් අල්ලගන්න පුළුවන්. මොකද මේ ධර්මයේ කියන්නේ බුදුරන් වහන්සේ මෙතනම කුළු ගන්නනවා අසුතුවත් පුතඥයට. බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා ඒමට. එයා නිසුත ආර්ය ශ්‍රාවක වෙන්නේ ඊට පස්සේ. ඔන්නෝක අපට පොඩ්ඩක් පැටලෙනවා. සුතමා ආර්ය ශ්‍රාවක වෙන්නේ අසුත පුතජන කෙනා. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා යොමුවන්නේ අසුත පුතජනයා. එයාටයි මේ බණ ධර්මයේ බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. ඒකන දැන් අපි පුජ්‍යලිකව දැනගන්නට ඕනේ අපි ඇයි ලෝකයේ මට්ටමේ යම් කිසි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව යම් නුවණක් තිබුණාට ලෝකෝත්තර මාර්ගයේ නැත්නම් සුතවා ආර්ය ශ්‍රාවක කියන කාරණාවට යමු වෙනතන අපි දැන් මේ මට්ටම තුල ඉන්න බව. මොකද ඒ අයට බුදුරණවහන්සේ යාගේ ගෝචර ප්‍රමාණය දැන් දැනුමකින් යමක් නිරවුල් කරගෙන ඒ ප්‍රමාණයට කියලා දෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ප්‍රායෝගිකව බුදුරණවහන්සේ පෙන්නවා රූපය මම කියලා ගත්තා. අපි බලමු රූපය මම කියලා ගන්නවා කියනකොට ඇහැට පේනකොට කනට ඇහෙනකොට නාසයට ලැබෙනකොට මේ අවස්ථාව තුළ සකස් වෙන පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයේදී අපට ප්‍රබල වශයෙන්ම මේ රූප නැත්නම් අනිත් කාරණාට නම් චේතනාවාදී දේවල් ප්‍රකටයි. අපි නමුත් මේ රූපයේදී අපි හිතමු අපට ඇහැට පේන රූපයක්. අපි උදාහරණයකට ගමු. ඇහැට පෙනුණා. අපිට තේරෙන මට්ටමින් අපි ගමු ඔන්න පෙනෙන් පෙනුණා රූපයක්. දැන් මේ රූපයක් කියලා හම්බ වුණා. එතකොට රූපය කියලා හම්බ වුණා. එතකොට මේ රූපය හම්බ වීම තුලම රූපය කියලා හම්බ වුණේ මට දැන් මේ කරුණු හතරම ගත්තට පස්සේ හොඳට තේරුම් ගන්න පුළුවන්. රූපය අපිට ඉස්සල්ලාම හිතන කාරණා තමයි රූපය තියෙනවා මම ඉන්නවා මම මේ රූපය කියලා ගන්නෑ. නමුත් දැන් මෙතන විග්‍රහ කරා එකක් තමයි රූප මම කියලා රූපයම මම කියලා ගැනීම. ඊළඟ අනිත් කාරණා විග්‍රහ කරනවා රූපවන්තං වාත්තාන. රූපවත් වූ මම කියන්නේ. කියන්නේ මේ රූපයෙන් හැදිච්ච මම කියන්නේ. රූපයෙන් නිර්මිත වෙච්ච මම කියන්නේ. එතකොට මේ කාරණාව තුලින් යොමු වෙනවා අපි කාරණාවක් තේරුම් ගන්න කොහොම හරි අපට මේ මැනීමක් නැත්නම් හැට පේනන රූපෙන මේ අපට ඉස්සර ගහ පේනවා මේ ගහ නැත්නම් ගහ නැතුව අපට පේන දෙයක් හරි අපට හම්බුනහම මේ පැත්තේ මම ඉඳලා ඔන්න රූපයක් කියලා මනිනවා එතකොට අපට දෙන දෙයක් තමයි හරිද මම මේක මගේ කරගන්නේ නැහැ හැබැයි මගේ කරගන්නේ නැතිව ඉඳත් මේ පැත්තේ මම හිතපු නිසා තමයි මම මගේ කරගන්න නැත්තේ මේ විෂයාකාර සක්කාය දිට්ඨියේදී ඔක හැම කාරණාවක්ම පැහැදිලි වෙන විදිහට විග්‍රහ වෙනවා. රූපවත්තු මම. දැන් අපි අපි හිතනවා මේ රූපේ හටගත්ත එක තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒකට මම මම කියන කාරණාව මේ රූපයත් එක්ක හම්බුනේ. ඊට පස්සේ අපට හිතන කාරණා තමයි දැන් රූපය නැත්තම් මම නැහැ. මේ කාරණාවද අපි යන්නේ ඉන්න මමෙක් නැහැ කියන එකට. බුදුරණවහන්සේ පෙන්වපු කාරණාවේ තියෙන්නේ මම මම කියලා ගැනීම සුදුසු නැති බව හඹවීම මිසක් මම කියලා දාගන්න නැතුව නැත්නම් මම තිබෙනවා කියන කාරණාවක් නෙවෙයි. දැන් මේ සක්කායදිට්ඨිය හම්බ වෙන දේ තමයි කොහෙන් හරි මේ මම නැති වෙන බවක් නැත්නම් මම ඉන්න බවකින් මම නැති බවකට යන දෙයක්. දැන් අපි අහලා තියෙන කාරණෝලිය දන්නවා සංඛාර අනිත්‍ය වශයෙන් බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. සංඛාර දුක් වශයෙන් බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. නමුත් සංඛාරණාත්ම වශයෙන් බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ ධම්මා අනාත්ම කියලා විග්‍රහ කරනවා. සංඛාර අනිත්‍ය වශයෙන් විග්‍රහ කරනවා, සංඛාර දුක් වශයෙන් විග්‍රහ කරනවා. නමුත් කාරණාත්තානි මේ විග්‍රහ කරන්නේ ධම්මා අනාත්ම. ඇයි මෙහෙම කියන්නේ? මෙන්න මේ වගේ එක හොඳට ඉස්මතු වෙලා එනවා. මෙතන මේ සංඛාරානත්තා නෙමෙයි ධම්මානත්තා. දැන් මේ මේ විදිහට අපි හිතුවොත් ඒ තමයි රූපය පංචස්කන්ධ මේ පෙනෙන රූපයක් තුන මේක හටගත්තේ මගේ. නැත්තම් අපි එහෙම යනකොට අන්න මම කියලා දා ගැනීම සංඛාරයකට දාගන්න නැති වෙන එකක් යනවා. සංඛාරණත්තා කියන. දැන් බුදුරණවහන්සේනේ ධම්මානත්තා කියලා. මම කියලා දා ගැනීම වැරද්දක්. නැත්නම් යමකට මම කියලා දාගන්නේ නැහැ හෝ දාගන්නවා කියන එක නෙමෙයි. යමක් බව හම්බවීම තුලම යමක් බව හම්බ වුනේ මම කියලා හම්බවීම එක්ක. යමක් බව හම්බුන මම කියන හම්බවීම එක. අපි යමක් හම්බ වෙලා මේ යම මේ හටගත්ත දෙයට මම නෙමේ නැත්නම් මේ හටගත්ත දෙයින් මම එනවා කියලා මොන විදියට විග්‍රහ කරන්න ගියත් හටගත්ත දේ කියන කාරණාවේදී අපි මම කියලා හම්බෙලා ඉවරයි අපට. අපි හිතෙන් හිතුවට මේක මම නෙමෙයි කියලා හටගත්ත දේ කියනකොට රූපයක් හට අරගෙන. ඒතර රූපයක් හටගත්තේ කොහොමද හම්බුනේ රූපයක් හටගත්තා කියලා? රූපයක් හටගත්ත බව හම්බුනේ මේ මේසෙකට නෙමෙයි. නැත්තම් රූපයක් හටගත්ත කියලා හම්බුනේ මේ රෙකෝඩර් එකකට නෙමෙයි. රූපයක් හටගත්ත හම්බුනේ මට. එතකොට එහෙනම් සංකාර අනත්තා කියලා දා ගැනීම වැරදි. සංකාර කියලා පැනවීමම තව පැත්තකින් හම්බෙලා. ඒ පැනුනේ මට. සංකාරය කියලා පැනවීම හම්බුනේම මට මිසක් වෙන කාටවත් නෙමෙයි. එහෙනම් සංකාර අනත්තා දාන්න බෑ. සංකාර නාස්ත වෙන්න විදිහක් නැහැ. මොකද සංකාර හම්බ වෙන්නේ සංකාර මනින්නේ කියන නිසා. බුදුරණවහන්සේ පෙන්වන්නේ සංකාර නත්තා නෙමෙයි. ධම්මානත්තා. ධම්මානත්තා කියනකොට මෙතන මම කියලා දාගැනීමේ වැරද්දක් හම්බ වෙනවා නිසා මම කියලා දාගැනීමේ වැරද්දක් හම්බ වෙන නිසා මේක බහාය මම නෙමෙයි. දැන් මේ අපි මේ මේ සක්කාය දිට්ඨිය විග්‍රහ කරන කාරණා අපි කොහෙන් හරි සක්කාය දිට්ඨියම තව පැත්තකට යමු වෙන යොමු වෙන පැත්තක් තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. හටගත් රූපයෙන් මම හැදිලා. ඒ කියන්නේ රූපවත්තු රූපයෙන්ම මම ඉන්නේ. හැබැයි ඒක පුතඥයාගේ අදහස. ඉතින් ප්‍රතිඋප්පන්නව. මට මේ හම්බෙච්ච දෙයත් එක්ක. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා රූපං අත්ථ සමුපස්සති රූපවන්තං වාත්තාන ඊළඟට අත්නිවා රූපං අත්නිවා රූපං කියලා කියනකොට එතන විග්‍රහ කරනවා මේ රූපය කියන්නේ ආත්මය තුල මම තුල තියෙන දෙයක්. රූපය කියන්නේ මම තුල තියෙන දෙයක්. ඊළඟට රූපයෙන් වත්තාන. රූපය තුල මම ඉන්නවා. රූපය තුල මම ඉන්නවා. මම තුල රූපය තියෙනවා. නැත්නම් රූපවත් නැත්නම් රූපයෙන් හැදිච්ච මම කියන්නේ. නැත්නම් රූපේ මම. එතකොට මේ රූපය කියන කාරණාව හම්බ වෙච්ච තැනදී ඇහැට පේනකොට රූපය කියන කාරණාවක් හම්බ වෙච්ච තැනදී අන්න මම යෙදෙන අවස්ථාව. ඒ කියන්නේ අපට මම කොහොමද හම්බලන්නේ තියෙන්නේ? එහෙනම් මේ මම හම්බ වෙන්නේ කොහොමද? රූපේ මමමයි කියලා එක්කෙනෙක් එක විදියට ගන්නවා. තව කෙනෙක් ගන්නවා නෑ. රූපයෙන් තමයි මම හැදුනේ. එහෙනම් රූපේ මම හැදුණා කියන රූපේ පැනවිලා ඉවරනේ. එහෙනම් පැනවිලා ඉවරච්ච තැනදීම අපි කිව්වොත් රූපේ මම හැදිලා නැහැ කියලා කතා කරන්න කාරණාව කතාවම වැරදි. රූපේ මම හැදිලා නැහැ කියන කතාවම වැරදි. මොකද හේතුව රූපේ හැදුනේ කාටද? එහෙනම් රූපේ පනවගත්තාම නම් රූපේ මම හැදුණා කියන කාරණාවට යමු වෙන්නේ. එහෙම නැත්නම් මා තුල මම මම කියන කාරණාව තුල තමයි මේ රූපය තියෙන්නේ. නැත්නම් රූපය කියන කාරණාව තුල තමයි මම ඉන්නේ. එහෙනම් මේ ලෝකේ සංස්කාර කියන කාරණාවක් ඇති වෙන ආකාරය දකින්න නැතුව යමක් ඇති වුනහම මම පැත්තක ඉඳලා අනිවාර්යයෙන්ම මනිනවා. දැන් මේ කාරණාව කියනකොට අනිත් පැත්ත යනවා. එහෙනම් නැද්ද? ඔන්න ඒක සක්කායදිට්ඨිය එක්කම බැඳලා තියෙන එකක්. නෑ කියන කාරණාව ඒක තව වැරද්දක්. ඔන්නේ නෑ කියන කාරණාව මේ සූත්‍රයෙන් පෙන්වන දේ තමයි නිකන් නෙමෙයි. දැන් අපට හිතෙනවා මේ නෑ කියලා කියන්නේ මේ දෘෂ්ටියක්. මේ කියලා අපට හිතෙන්නේ මේ ලෝකයේ අනිත් අය මේ නෑ නෑ නෑ කියලා මේ එකක්වත් නෑ කියලා හිතන වැඩපිළිවෙලක් එක්ක. නමුත් බුදුරණවහන්සේ මෙතන විග්‍රහ කරන්නේ උච්ඡේදය කියන කාරණාව ඊට වඩා වෙනස් කාරණාවක්. චස්ස නොච මේසියා න භවිස්සාමි න මේ භවිස්සති දැන් මෙතන මේ විග්‍රහ කරන්නේ නොචස්සං නොචමේසියා න භවිස්සාමි න මේ භවිස්සති නිකන් නෑ කියන එකක් නෙමෙයි අපි හිතන්නේ මේ නිකන් නෑ කියන දෘෂ්ටියකට යනවා කියලා එහෙම නෙමෙයි මෙතන විග්‍රහ කරන්නේ අපේ කල්පනාවත් එක්ක මේ අනාත්මයි කියලා අපි හිතා ගන්නවා මේ මේ කාරණාව තමයි විදර්ශනාව ගැන විග්‍රහ කරලා බුදුරණවහන්සේ පෙන්වන්නේ ආනිසප්පයි ආදී සූත්‍ර තුල. දැන් පඨම කෝසල සූත්‍රයේ පුරුෂින්දර සූත්‍රය තුන මේව ලස්සනට විග්‍රහ කරනවා. නෝචස්සං නෝච මේසියා න භවිෂ්‍යති නේ භවිෂ්‍යං. මේ ඉස්සරහා මේ කියන දේ තුලත් මම කියලා දෙයක් නැහැ. මෙතනත් මම කියලා දෙයක් නැහැ. මෙතනින් මත්තෙත් මම කියලා දෙයක් නැහැ. මෙන්න මේක නැත කියන දෘෂ්ටිය. ඇයි මම කියලා දෙයක් නැහැ කියලා මාට ආව හැඟීමක්. දැන් බුදුරණවහන්සේ එකයි මම අර මුලින්ම කුළු ගන්නලා පෙන්නුවේ සංඛාරාණත්තා නෙවෙයි ධම්මානත්තා. දැන් මනින්නේ මොකද්ද? මේ ඉස්සරහා තියනවා කියලා හම්බවෙච්ච දේ තුල මම කියලා දෙයක් නැහැ. දැන් මනින දේ තුලම ගත්තා නේද? ඉස්සරහා අපට පේන නැත්නම් ඇහැට පේන දේ තුල මම කියලා දෙයක් නැහැ. ඊළඟට මේ මෙතන මම කියලා දෙයක් නැහැ. මේ නැත්තම් අනාගතෙත් නැහැ. එහෙනම් පෙනුනේ කාටද? පෙනුන දේ තුල මම නැහැ කියලා අපි දාගත්තට මේ පෙනුනේ කවුද දැම්මේ? මම්මනේ. සංකල්පනා කියනවා මේ පෙනෙන දේ තුළ හතර මහා ධාතු ටිකක් තියෙන්නේ මෙතන පුද්ගලයෙක් නැහැ. මම නැහැ. මේ මේ පැත්තේ තියෙන්නේ මේ නැහින් හතර මහා ධාතු වලින් හතර දේවල් තියෙන්නේ මෙතන මම නැහැ. ඊළඟට ඒ නිසා ඊට පස්සේ මම කියලා දෙයක් නැහැ. හැබැයි ඒ කියමන තුළම මැනලා කියනවා පෙනෙන්න යමක් තිබුණා ඒ තුළයි මම නැත්තේ. බ්ලැකව මම කියනවා ඒ තුළයි මම නැත්තේ. ඒ මනින දේ තුලම නැන්නේ කවුද? ඒ කල්පනාවට ගියේ කවුද? මමනේ. පෙනෙන රූපේ තුල මම නෑ. හැබැයි ඒ පෙනෙන රූපේ කවුද මෙන්නේ? මම. පෙනුනේ කාටද? මට මේ පෙනෙච්ච දේ තුල මම නෑ. ඒ නිසා අනාගතේ මම නෑ. ඔන්න උච්ඡේදයට යන හැටි. මේක නිකන් නෑ කියලා යන එක නෙමෙයි. කල්පනාවකදී දෘෂ්ටියක් කියනවා. හැබැයි අපට හිතෙනවා මේ ධර්මයේ වගේ දෙයක් හැටියට තියෙනවා. ඔබට මේ ලෝකේ මේ ගෝචරන දේත් එක්ක භෞතිකත්වයක් වෙනවා මානසිකත්වයක් වෙනවා. භෞතිකව දකිනවා නැහැ කියලා මානසිකව දකිනවා නැහැ කියලා. හැබැයි අපි හිතන්නේ පොඩ්ඩක්වත් භෞතිකව හෝ මානසිකව හෝ යමක් ඉක්කෙනෙමි නෑ කියන්නේ මම. භෞතිකව හෝ මානසිකව හෝ යමක් හම්බුනේ කාටද මට. එහෙනම් නෑ කියලා හම්බුනේ මටමයි. එහෙනම් සංඛාරා අනාත්තා කියන කාරණාව කිසි විදිහකින් විග්‍රහ කරන්න බෑ. සංඛාර අනාත්තා කියන එක සම්පූර්ණයෙන් වැරදි. සංඛාර අනාත්තා යෙදෙන්නේ නෑ. ධම්මය අනාත්තා. ධම්ම අනාත්තා කියනකොට ස්වභාවය අනාත්ම මිස සකස් වෙච්ච දේ අනාත්මයි නෙමෙයි. සකස් වෙච්ච දේ මගේ මට සකස් වෙච්ච දෙයක්. එහෙනම් මෙන්න මේක ප්‍රායෝගිකව ප්‍රතිඋපන්නව දැන් ඔන්න බලන්න ඕනේ අපේ ජීවිතයත් එක්ක. අපේ ප්‍රතිඋප්පන්න ජීවිතයේත් එක්ක ප්‍රායෝගික ජීවිතයේත් එක්ක අපට ඇහින් රූපයක් පේනකොට පෙනෙන රූපය අපි ඒ තීරුම් ගන්න ඒ වටහා ගන්න නැත්නම් අපිට ඒ සකස් වෙන පංච පාස්කන්ධය වටහා ගන්න අපි කුමන හෝ දෙයකට යා යුතුයි. ඒ පංච පාස්කන්ධය වටහා ගන්න කුමන හෝ දෙයකට යා යුතුයි. ඒ වටහා ගන්න යනකොට ඒ යන කරුණ තමයි මේ සක්කායදිට්ඨිය ඔස්සේ බුදුරණාහි විග්‍රහ කරේ. සක්කායදිට්ඨිය ඔස්සේ විග්‍රහ කරා උච්ඡේදය ඔස්සේ විග්‍රහ කරා ඊළඟට සාස්වතිය ඔස්සේ. සාස්වතිය ඔස්සේ කොහොමද? එතනත් ලස්සන විග්‍රහයක් තියෙනවා. මේකත් එච්චර හිතන්න ඇති කාරණාවක්. සෝ අත්තා සෝ ලෝකෝ සෝ පෙච්ච භවිස්සාමි නිච්ඡෝ දුහෝ සසතෝ අය පරිණාම ධම්මෝති මේ ආත්මයයි මේ ලෝකයයි. ඒ කියන්නේ මේ මම තමයි මේ ආත්මේ මම ඉන්නේ මේ මගේ ලෝකය. දැන් අපට ඒක නිමෙද තියෙන්නේ. මේ මම ඉන්නේ මගේ ලෝකයේ. මේ මමයි නැත්නම් මේක තමයි ආත්මය මේකම තමයි ලෝකය. වෙන දෙයක් නෙමෙයි. ඊළඟට සෝප වෙච්ච බව ස්වාමී. පරලොවත් මමමයි ඉන්නේ. ඒක අපට හම්බෙන්නේ නැද්ද? ඒක අපට හම්බ වෙනවා. මෙයමයි ලෝකය, මෙයමයි මම, මමයි ඊළඟට යන්නේ. හොඳට හිතන්න බුදුරණවහන්සේ පෙන්නනවා සක්කාය දිට්ඨිය දුරු වීමේදී පමණමයි ශාස්ත්‍රතයත් උච්චේදයක් දුරවන්නේ. ඒකෙන් දුර වෙන්නේ නැහැ. අපි හිතු උච්චේද අපි දුර නැහැ කියලා. ඒ දුරවන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. මෙන්න මේක නිච්චෝ දුවෝ සස්සතෝ වයිපරණාම ධම්ම. මේ ස්ථිරයි, මේක ඒමමයි, මේක ඒ ආකාරයෙන්මයි මේ ඒ විදිහමයි මේක මේ වෙනස් වෙන්නේ නැහැ කියලා බැස ගැනීමක් තියෙනවා. එතකොට මේක බැස ගැනීම තියෙන්නේ කොතනදද? සක්කාය දිට්ඨිය දුරු නොවීමේදී මිසක් වෙන දෙයකද නෙමෙයි. අපි හිතනවා අපිට නැහැ කියලා. නමුත් මේක නැත්තේ කොතනද? සක්කාය දිට්ඨිය දුරු නොවී සක්කාය දිට්ඨිය දුරු වීමේදී මේක නැතිවන. එතකන් අපිට තියෙනවා. අපි මේක බලෙන් කල්පනා කරන්න කිව්වොත් අන්න අනිත් එකට යනවා. මොකද්ද? නෝචස්සං නෝච මේසියා නෝචස්සං නෝච මේසියා න භවිස්සාමි න මේ භවිෂ්‍යත කියන එකට යනවා අනිත් පැත්ත කල්පනා කරන්න කිව්වොත්. එහෙනම් මෙතන පෙනෙන දේ තුලත් යමක් නෑ මම කියලා දෙයක්. දකින මේ තුලත් මම කියලා දෙයක් නෑ අනාගතෙත් ආයි මම කියලා දෙයක් නෑ. එහෙම යන දෙයක් නෑ කියන පැත්තට අනිත් පැත්තට යනවා. තියනවා කියන පැත්තට අනිත් පැත්තට යනවා. මෙන්න මේ දෙකත් එක්ක කරකැවෙනවා සක්කාදිට්ඨිය දුරු වෙනකම්. අනිත් කාරණාව තමයි මේ කාරණාව කුළු ගන්නලා පින්නන්ති මේ ධර්මය මේ ප්‍රතිපදාව බුදුරණවහන්සේ පෙන්නපු මේ සත්‍ය අනිත්‍යද මොකක්ද කියන්නේ කාංකී හෝති වේති කිච්චේ අනිත්‍යංගතෝ සද්දම්මේ දැන් මේකදී අපි හිතන්නේ බුදුරණවහන්සේ කිව්ව වචනේ දැන් අපට හම්බුන්නේ මූලිකව පොතේ වචන ටිකක් නේ ඇහිච්ච වචන ටිකක් අපිට දෙන්නේ මේක සැක කරන්නේ නැහැ කියන එක. ඒක හරි. හැබැයි මෙතන මේ විග්‍රහ වුණේ ඒ ස්වාක්ඛාත සම්දිතික අකාලික ඊපස්සික ගුණයෙන් විග්‍රහ වුණේ ප්‍රතිඋපන්න ධර්මය. මෙන්න මේ විග්‍රහය බුදුරණවහන්සේ මේ නුවණින් යුක්තව පෙන්වා දුන්න මේ විග්‍රහය අන්න නිවැරදි බව හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පිළිබඳව වෙන්න පුළුවන් දෙයිද? ඒක අනිවාර්යෙන් එනවා. මොකද හේතුව දැන් මේ සැකය කියන විචිකිච්ඡාව කියන එක සක්කාදිටතේ දුරු වෙන්නේ. ඒක එන්නේ ඇයි? අපට ප්‍රතිඋප්පන්නව තියෙනවා මේ තියෙන බව. පෙනෙන දේ තියෙන බව. එහෙනම් තියෙනවා කියන කාරණාව ඔස්සේ අපි පැවැත්ම තියෙනවා. එතකොට මේ වැරදි බව හම් වෙනකොට අපි යනවා නැහැ කියලා. එයත් වැරදි කියලා පෙනෙනවා. එතකොට මේ නැහැ කියන එකත් මම නැහැ කියන කාරණාව කියන්නේ තියනවා කියන එකවත් මම තියනවා කියන ඉන්නවා කියන කාරණාව කියන්නේ මේ දෙකම යනකොට මේ අපට ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රතිඋත්පන්නව හම්බ නොවන නිසා ඒ ප්‍රතිපදාව පිළිබඳව විශ්වාසය තියෙනවා. මොකද ඒකට හේතුව ඒක අපට ප්‍රායෝගික නෑ. අපට හැම වෙලෙම තියෙන්නේ ඇත කියන කාරණා නැත කියන පැත්තට යනවා. නැත කියන කරුණ නැත කියන පැත්තට යනවා. මේ කරුණු දෙක එක්ක සැරිසරනකොට අපි එකක් අල්ල ගන්නවා, අනික අතහැරනවා, තව එකක් අල්ල ගන්නවා, අනික අතහැරනවා. ඒ අවස්ථාවේ ප්‍රායෝගිකව ප්‍රතිඋපන්නව බුදුරණවහන්සේ පෙන්නපු මේ දහම් ස්වභාවයේ පිළිබඳව සත්‍ය බව හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි තුල හැම වෙලෙම මොකක් හරි එකක් එක සැකයක් එනවා. මේක මොකද්ද? ඒ කියන කාරණා මොකද්ද? එහෙනම් මොකද්ද පේන්න තියෙන්නේ? එහෙනම් පේන්නේ නැද්ද? මෙන්න මේ කාරණාව ඔස්සේ අපිට ප්‍රායෝගිකව අපි පොතේ තියෙන දේ දැක්කත් නැහැ කියනවා. ඒ අපි පොතේ තියෙන දේ දැක්කත් නැති අර ශේෂ්ඨ උත්සමයේ කියපු කරුණාව නිසා අපිට ඒක සැකයක් නැහැ කියලා අපි විරේ ගන්නවා. බුදුරණවහන්සේ පෙන්වුවේ ඒ කරුණාවේ ප්‍රතිඋප්පන්නව දකින්නේ. මෙන්න මේ ප්‍රතිඋප්පන්නව දකින විග්‍රහය අපි කතා කරනකොට අන්න ඒක පිළිබඳව අපට අන්න හම්බ වෙනවා. මේක කොහොමද මේක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මෙන්න මේ සියලු දේවල් හම්බවීමේ පදනම මොකද්ද? මේ සියලු දේවල් හම්බවීමේ පදනම තමයි මම අපට කොහෙන් හරි හම්බ වෙලා තියෙනවා. ඇහෙන් රූපේ දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට. මෙන්න මේ අවස්ථාවේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන මේ පංච පාස්කන්ධය දැන් මේ බුදුරණවහන්සේ පෙන්වපු මේ මුළු මහත් විග්‍රහයම ප්‍රායෝගික අවස්ථාවයක විග්‍රහ කළේ. එහෙමනම් අපි ප්‍රායෝගිකව ජීවත් වෙන අවස්ථාවේදී අපට හම්බ වෙන්නේ ඔන්න ඔය අතකරණාසී ජීවකය මනෝසේ පංච පාදනස්කන්ධයන් සකස් වීමේදී රූප වේදනා සංඥා සංකාර විඥාන ගෝචරත්වය සකස් වීම. මෙන්න මේ සකස් වෙච්ච දේ තුළ මම මේකට සම්බන්ධ වෙන ආකාරය ඒ සකස් වෙච්ච දෙයට මම සම්බන්ධ වෙන ආකාරය තුලින් එහි මම බැස ගන්න ආකාරය බුදුරණවහන්සේ සත්‍යාදිට විග්‍රහ කළා. ඊළඟට තවත් ඒහා බැඳිලම පවතින මොකද දැන් මෙතන විග්‍රහ කරනවා මේ මේ විදිහට යම් කිසි කාරණාවකට වඩා ප්‍රබලව දෘෂ්ටියක් එක්ක යනවා. ඔහොම කල්පනා කරලා ඒ ප්‍රත්‍යুৎපන්නව හටගත් ඒ කාරණාව මේ සක්කායදිට්ඨිය එකමයි මේ අතනස කියන එක තියෙන්නේ. නමුත් ඊට වඩා කල්පනා කරලා තව කාරණාවකට යොමු වෙලා තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රත බව, ඒ වගේම උච්ඡේද බව. ඔය දෙකත් එක්කත් යොමු වෙනවා. ඒ දෙකත් එක්කත් යොමු වීමත් එක්ක කාංකී බව, සැක බව, ප්‍රතිඋපන්න ධර්මයේ සැක බව හමු වෙනවා. එහෙනම් මේ කියපු කාරණා තුළින් අපට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. ප්‍රතිඋපන්නව ප්‍රායෝගිකව හම්බ වෙන අපට යමක් හම්බ වුණා නම් ඒ හම්බ වුණේ කොතනද? මම කියන කාරණාව එක. ප්‍රායෝගිකව යමක් හම්බ වුණේ මම කියන කාරණාව එක. එතකොට එහෙනම් ප්‍රායෝගිකව මම බව එතන හම්බ වෙනවා නම් ඒ ප්‍රායෝගිකව මම බව හම්බ වුණේ මම කියන ක්‍රම මේ හටගත දෙයට. ඒක හොඳට අර කලින් කියපු කාරණාවත් හිතලා බලන්න. මෙහි මම නැහැ කියලා හිතන්නත් එය හම්බ වෙන්නට ඕනේ. මේ ඇති බව හිතන්නත් එය හම්බ වෙන්නට ඕනේ. ඕනම දෙයක් හිතනද ඒ කාරණාව හම්බ විය යුතුමයි. මෙන්න මේක අපට ප්‍රායෝගිකව හම්බ වන තැනදී එය හිතන විදිය, කල්පනා කරන විදිය අන්න බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඉස්සලා අපිට හම්බ වෙන්නට ඕන එහෙනම් ප්‍රායෝගිකව ප්‍රතිඋපන්න අවස්ථාවේදී අපි මේ විදිහට ගන්න ආකාරය. කෙනෙකු යෝගී මනින්න නැත්නම් එය මම හා බද්ධ වෙන ආකාරය. එය මම හා බද්ධ වෙන ආකාරය හම්බ වුණා නම් මෙන්න මේ කාරණාව සංස්කාරයක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. සමන්පස්සති යාකෝපන භික්කවේ සා සා භික්ඛවේ සමනුපස්සනා සංඛාරෝසෝ මෙන්න මේක සංඛාරයක්. ඒ කියන්නේ ඒ හටගත් දෙයක්. ප්‍රායෝගිකව කත්‍යුප්පන්නව මම කියන කාරණාවක් එක ඒ කියන්නේ මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධය නැත්නම් මේ ලෝකේ ගෝචරීයම උදාහරණයක් අපි ගමු තව මට හිතෙනවා මම හිතනවා මෙතන ගහ විතරයි තියෙන්නේ. ගහ කියන කාරණාව ප්‍රතිඋපන්න නේද මට හිතිච්ච එකයි ප්‍රතිඋපන්න. මට හිතුණා. ඒකෝට මට හිතුණා කියන කාරණා හටගත්තකොඳ මනයි ධම්මයි මනෝවිඥානය එකතු වුණා. හිතුණා මොකද්ද? මෙතන ගහක් විතරයි. ඒකෝට මේක සංස්කාරයක්. මේ සංස්කාරය මුලික කාටද? මේ සංස්කාරය මෙන්නේ බාහිර භෞතික දෙයක් නෙමෙයි. ඒක මනින්න මෙන්නේ. ඒ මනින්නාට ඒ තුල වැසගෙන මෙන්නේ. ඒ තමයි ඒක ඇත්තයි. මේක හේතුඵල වශයෙන් නොදකපු නිසා ප්‍රත්‍යুৎপন্ন හටගත්ත පංචපාදනස්කන්ධයේ චේතනාව නැත්නම් ඒ දැනගත්ත විඥාණය දැන් මේ විඥානේ පිරිසිදු හම්බුණා නම් ප්‍රඥාවනේ භාවිතා වෙන්නේ. ඒ විඥාණයට හම්බුණා මේ පේන්න තියෙන ගහ විතරයි අපි මේ කෙලස් ඇති කරගන්න එක වැරදි. එතකොට ඒක අපි එක්තරා දෘෂ්ටියක්. ප්‍රතිපන්න අවස්ථාව මොකද මේ ගහක් විතරයි කියලා හම්බෙච්ච මනෝචේතනාව. එතකොට ප්‍රායෝගිකව හටගත්ත මනෝචේතනාවෙන් එය හරි මේ ගහක් විතරක් කියනවා. ඒක හරි නිසානේ. ඒ චේතනාව හරි නිසා තමයි මෙතන ගහ විතරයි තියෙන අපි මේ කෙලස් ඇති කරගන්න එකයි වැරද්ද. එහෙනම් ඒ චේතනාව හරි. එතකොට චේතනාව හරි වුණේ චේතනාව අන්න මම කියලා බැසගත්තයි. චේතනාව හේතුඵලයෙන් හටගත්ත දෙයක් කියලා දැක්කේ නැති නිසායි ඒ හරවද්දයක් වුණා මොන චේතනාවද හරවත් උනේ මේ ගහ විතරයි තියෙනවා කියන චේතනාව හරවත් වුණා හරවත් වුණ නිසා අන්න දැන් මම ඒකට බැඳුණා ඇයි මේක නම් මේ කතා කරන්නේ ඒක නම් මගේ මේ දෘෂ්ටියක් තියෙන මේක හරි කියලා අන්න ඒක මම වුණා නැත්තම් ඒක නිසා දැන් මම ගොඩනැගිලා තියෙන්නේ නැත්තම් මම දැන් ඒකත් එක ඉන්නේ මෙන්න මේ විදිහට ප්‍රායෝගිකව මෙන්න මේක සංස්කාරයක් කියලා ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. මෙය අපි ඉස්සල්ලාම දැකේ නැත්නම්. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයට යන්න. බෝධිපාක්ෂම ඇති කරගන්න. ඊට පස්සේ නැත්නම් මේ කොහොම දන්නකොටද කොහොම දකිනකොට නේද අහන්නේ. දැන් මේ දන්න දකින බව තේරුම් ගන්න ඕනේ. මේක දැනගන්නට ඕනේ. මේ දකින්න කලින්. ධර්මය අහලා ධර්මයේ තුලදී මෙන්න මේ ප්‍රායෝගික මේ අවස්ථාව ඉස්සල්ලාම දැනගන්නට ඕනේ. මේ දැනගෙන දැන් මේක මොකද්ද කියලා දැකගන්න යමු වෙන්නේ. අන්න දැන් ටික ටික සුතව හරිය ශ්‍රාවක වෙන්න යනවා. ඇයි? හරිද ඇහුණනේ. හරිද ඇහිද්දි හම්බුනේ මොකද්ද? දැන් මම ප්‍රායෝගිකව ඉන්න වැරද්ද. හරිද ඇහිද්දි හම්බුනේ දැන් මම ප්‍රායෝගිකව ඉන්න වැරද්ද වර්තමානයේ. එහෙනම් සුත්තවාදී ශාවකයලා. සුත්තවාදී ශාවක වෙන තැනදී හම්බ වුණා මම දැන් ඉන්න ප්‍රායෝගික වැරද්ද. දැන් මොකද කරන්නේ? ඒකටම යොමු වෙනවා. දැන් හරි ඒ සුත්තවාදී ශාවකයා අහපු ධර්මය හරි. දැනගත්තා. දැන් ඒක තේරුම් ගන්න දකින්න යමු වෙනවා. දර්ශනේ ඒකට ඒක යමු වෙන හදනවා. දැන් එහෙනම් අන්න සිහිය පිහිටවා ගන්න යොමු වෙන්න ඕනේ තම තවත්. විරිය යොමු කරගන්නට ඕනේ. සිත එකඟ වෙන්නට ඕනේ. මොකකටද? සත්‍යුප්පන්න අවස්ථාවට. ඊළඟට ඡන්දය ඇති වෙන්නට ඕනේ. දැන් කීටාගර සුත කියනවා ඡන්දය ඇති වෙලා උත්සාහ කරනවා දැන් මේක දැක ගැනීම සඳහා. එතකොට ඒ සඳහා බුදුරයන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව. මේක සංස්කාරය. අන්න දැන් ඒක තේරුම් ගත්තා. සෝපන සංකාරෝ කින් නිදාන කින් සමුදය කින් යාදවෝ කින් පබෝ දැන් මෙන්න මේක මෙහි නිදානිය මොකද්ද? මෙහි සමුදය මොකද්ද? මෙහි ඉපදීම කොහොමද? මෙහි ප්‍රභවය මොකද්ද කියලා. අන්න දැකීම සඳහා මොකෙන් දකින්නද? ඇහෙන් නෙමෙයි, මනසින් නෙමෙයි. දැන් මේ තීරුම් ගත්තේ අර ධර්මයේ හරි කියන කාරණාව එක එක ශ්‍රද්ධාව තමයි මූලික බැස ගැනීම. අන්න සද්ධානුසාරය කියන්නේ. ඒක හදිවව හම්බ වෙන්නෙම ඉස්සරලාම. එහ ධර්මයේ හරි බව හම්බ වෙන්නේම අපි දන්නවා සෝතාපන්න වීමේ ප්‍රතිපදාව තමයි ශ්‍රද්ධානුසාරි ධම්මානුසාරි කියන්නේ. ඒ කියන්නේ සක්කායදිට දුරුවීම ප්‍රතිපදාවයි ශ්‍රද්ධානුසාරි ධම්මානුසාරි. ශ්‍රද්ධානුසාරි ධම්මානුසාරි බවට පත් වෙනකොට සක්කායදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව නම් හම්බ වෙන්නේ. සක්කායදිට්ඨිය මම කියලා ගැනීම වැරදි කියන දේ මුලින් හම්බ වීමේදී ශ්‍රද්ධාව ඇති වෙනවා. ඇත්ත ශ්‍රද්ධාව ඇති වෙන්නේ දිහන්නේ. ඇයි ප්‍රතිපදාව සක්කායදිට්ඨිය දුරු වෙන්නේ. එහෙනම් ධර්මය හරි වුණේ අපි තුල කොටු වෙච්ච මේ රාමුවේ වැරද්ද මූලිකව මට හම්බ වෙච්ච නිසා සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවකට යමු වෙන්නේදී හම්බ වුණා ඒ ධර්මයේ කාන්තින් ඇත්තයි ශ්‍රද්ධාවෙන් පිළිගත්තා. ඒ ධර්මයේ කාන්තින් ඇත්තයි ඒක හම්බුනේ ප්‍රායෝගිකව ප්‍රතිපන්නව තමන්ගේ වැරද්ද හම්බ වීමෙන්. කල්පනාවකින් නෙමෙයි. අපි කල්පනාවකින් අපි වෙන වෙන දැන් මනෙන් කල්පනා කරනවා හැගෙන. නමුත් මෙතන මේ පෙන්වන්නේ හැම වෙලෙම ප්‍රායෝගික ප්‍රතිඋපන්න අවස්ථාවේ අපි වැරද්ද හම්බ වෙනවා. සුතවාරිය ශාවක වුණාම අන්න මෙතනින් අයින් වීමට අසුත පුතජන භාවයෙන් අයින් වීමට සුතමා ආර්ය ශාවක වෙනවා. කුමක් සඳහාද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අන්න ගොඩ නැගෙනවා. දැන් ඔන්න සද්ධාව ඔන්න දැන් වීර්යයක් කරන්න යමු වෙනවා, ඡන්දයක් ඇති වෙනවා, විමර්ශාව කරන්න යමු වෙනවා. ඊළඟට සිත එකඟ වෙනවා ඒකත් එක්ක. දැන් මේ විදිහට සතිපට්ඨානය තුළ කුළු ගන්නනවා මේ ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. වැඩෙනවා අරහතන්ගේ මාර්ගය, ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. කුමක් එක්කද? ප්‍රතිඋපන්න මේ තමන් ගත්තදී වැරදි බව හම්බ වීමදී. ඒකයි සද්ධානුසාරී වෙනවා. ඒ ධර්මය ඇත්තයි. ඇස අනිත්‍යයි ඇත්තටම. චක්කුන් අනිච්චං සද්ධාත්‍ය අතිමුච්‍යති. චක්කුන් අනිච්චං කියනකොට ප්‍රත්‍යুৎපන්නව මේ ඇහැ මම කියලා යොදාගත්තදී යොදා ගැනීම වැරද්දක් හම්බ වෙන්නේ එහි අනිත්‍යභාවය හම්බ වීමෙන්. දැන් අපි කවදාවත් කෙසෙල් ගහක් ළඟට ගිහිල්ලා කපල අරටුවක් වෙන්නේ නැහැ. අපි එච්චර දන්නවා ඒක අරටුවක් නෑ. එහෙනම් අපට එය හරියටම දැකීමේදී එහි අරටුවක් හොයන්න යන්නේ වගේ. ඇස අනිත්‍ය බව හරියටම අපිට හම්බ වුණා නම් සද්ධර්ම ශ්‍රවණයේදී සුතවාරිය ශාවක වෙද්දී හම්බුනේ ඇස අනිත්‍යයි කියලා මොකද්ද? ඇස අනිත්‍යයි කියලා හම්බුනේ හේතුවෙන් හටගත්ත දෙයක් බව. එහෙමනම් අපි අර චේතන මේ කෙතෙල් ගහේ අරටුවක් හොයන්න යන්නේ වගේ මෙතන මම කියලා දා ගැනීම වැරද්දක් කියන එක නෙමෙයි හම්බෙන්නේ. මුලින්ම අන්න සක්කාය දිට්ඨියට පහරක් වදින්න තමයි හම්බුනේ. එහෙනම් මේ චේතනාව මම කියලා දාගෙන වැරද්දක් එක්ක හම්බුනේ. අනිත්‍ය දැකීමේදී සක්කාය දිට්ඨිය දුර ප්‍රතිපදාවක් එක්කයි නොතපන්න මග ඉස්මතු වෙන්නේ සද්ධාන්සාරී වෙන්නේ. දැන් යන්න යොමු වෙන්න හදනවා මේ දැකීමට. එදන් සංස්කාරය. ඔන්න දැන් සංස්කාරය බව තේරුම් ගත්තා. අවිද්‍යා සම්පස්සජේන බික්කවේ වේදේ තේන කුට්ටස් අසුතෝතෝ පුදුජනස්ස උප්පන්නා තණ්හා තතෝ ජෝසෝ සංඛාරෝ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් විදීම හටගෙන එය අසුතවා පුදුජනයා තණ්හාවෙන් යුක්තව තමයි ඒ තණ්හාවෙන් තමයි මේ සංස්කාරය හටගත්තේ අවිද්‍යාවෙන් යුක්ත හටගත් ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාව හතුරින් පිළිගත්ත නිසා තමයි පුතඥයට මේ සංස්කාරය ඉපදුනේ. ඔන්න දැන් අපට ඒක මුලින්ම වැරද්දක් කියලා ප්‍රායෝගිකව ප්‍රතිඋත්පන්න වශයෙන් සද්ධානුසාරස දහම් පිළිගැනීමේදී ඇති වුණාම දහම් පිළිගැනීම ඇති වුණේ මෙතන වැරද්ද හම්බ වීමවත් එක්කමයි. දහම් පිළිගත්තා. දැන් ඔන්නේ ධර්මයේදී කුළු ගන්නලා පෙන්නනවා මෙහි හට ගැනීම මොකද්ද? සත්‍ය නොදැකීම කියන අවිද්‍යා පදනම තුලින් මොකද අවිද්‍යා පදනම දැන් තව ප්‍රශ්නයක් වෙනවා අවිද්‍යා පදනම නැත්නම් ස්පර්ශ කතාව. එහෙම එකක් නෙමෙයි. ස්පර්ශ අවිද්‍යාවත් එක්කම වෙන කිසි දෙයකින් නෙමෙයි. අවිද්‍යා පදනම තුලින් හටගත්ත ස්පර්ශය. ඒ තුල හටගත්ත වේදනාව සතුටින් පිළිගත්තා. හරි එතකොට ඒක මොකද්ද අපට ඔන්න මේ රූපය මම වේදනාව මම ඔය කතන්දර අවශ්‍ය නැහැ හිතන්න ඉච්චර. ඒක හටගත් ඇති කියන්නේ. පුජ්‍යලක විද්‍යාවෙන් නෙමෙයි. පුජ්‍යලක ස්පර්ශයෙන් නෙමෙයි. අවිද්‍යාව සහගතව යුක්තව ඉන්නකොට තමයි පුජ්‍යල කියන්නේ ඒ ඒ කාරණාව නොදැකීමත් එක්ක තමයි යමෙකුට මේක හම්බ වෙන්නේ. එහෙනම් අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් යුක්තව හටගත් වේදනාව හතුරින් පිළිගැනීම තතෝ ජෝසෝ සංඛාරෝ ඒ එයින්මයි මේ සංඛාරය ඉපදුනේ. අතපින් පිළිගැනීමෙනුයි මේ සංඛාරය ඉපදුනේ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන්. දැන් ඔන්න සංඛාරය හම්බෙන්නකොට එතන හම්බෙන රූපය මම රූපය තුල මම මාත් තුල රූපය රූපයෙන් මම වුණා නැත්තම් ඔය සාස්වත උච්ඡේද මේ කාරණා ටික හම්බුන සංස්කාරය. එයෙහි පදනම මොකද්ද? ඒ වෙන කිසිම පදනමක් නෙමෙයි. ඒ පදනම තමයි අවිද්‍යා සහගත ස්පර්ශය සතුටින් පිළි ස්පර්ශයෙන් හටගත්ත වේදනාව සතුටින් පිළිගැනීමෙන් උපන් දෙයක් මේ සංස්කාරය. එතකොට මේ සංස්කාරයේ ඉපදෙච්ච තැනදී සංස්කාරය කියන කාරණා ගොඩනගෙච්ච තැනදී ඒ සංස්කාරයත් එක මේ මම පැත්තකට වෙලා ඉන්නවා. මම තමයි මට තමයි මේක මොකක් හරි හම්බෙලා තියෙන්නේ. මේ මැනීම හම්බුනේ මම කියන කාරණාවත්. එතකොට මේක දැන් අපි එක වෙලාවක මම නැහැ කියන්න දෙනවා මම ඉන්නවා කියන්න දෙනවා මොකක් හරි පැත්තක් කියනවා. මෙන්න මේ කාරණාව එහෙනම් මේ ඇති වුණේ කොහොමද කියලා වෙන්න බුදුරණවහන්සේ මේ හේතුඵල වශයෙන් හොයනට කියනවා. ඉතිකෝ වික්‍රේ ස්තෝපිකෝ සංඛාරෝ අනිච්චෝ සංකතෝ පටිසමුප්පන්න. මෙන්න මේ සංස්කාර අනිත්‍යයි සංකතයි පටිසමුප්පන්නයි. මොකද්ද? එක්කෝ අර මේ මෙතන ගහක් විතරයි තියෙන්නේ වෙන මොකුත් නැහැ අපි අපි තමයි මේක කරන්නේ කියලා හිතිච්ච දේ. ඒක සංඛාරයක්. ඒ කියන්නේ මනයි තමයි මනෝවිඤ්ඤාණයට අවසිතවිල්ල. ඒ චේතනාව මම කියලා ගත්ත අපට ඒක හම්බුණා. එහෙනම් මේ චේතනාව දැන් හොයන්න යනවා. මේ චේතනාව මොකද්ද? එහෙම හම්බෙච්ච චේතනාව මොකද චේතනාව හම්බ වුණේ ඒ මම කියලා දා ගැනීමත් එක්ක. මේ චේතනාව කොහෙන්ද ආවේ? මේ සංඛාරය මොකද්ද? ඒක හොයන්න යන්න යමුණා කියන තැනදීම ප්‍රඥාව උදාවි ප්‍රඥාවකට යමුණා කියන තැනදීම එයාට මේ චේතනා සංගේ සංඛාරයේ අනිච්ච කියනකොට අනිත්‍යයි කියලා නිකන් හිතන එකක් නෙමෙයි කල්පනාවක් නෙමෙයි ඒ හේතුවකින් මේ හටගත්ත දෙයක් කියනකොටම හම්බ වෙලා තියෙනවා අනිත්‍ය බව. ඉච්චරනේ. හේතුන් හතරක් තියෙනවා. සංකතයි. සකස් වෙච්ච දෙයක්. පත්‍යයෙන් ඉපදෙච්ච දෙයක්. අනිච්ච සංකතය පටිසම්පන්න. මෙන්න මේ කාරණාව. ඒ අත් මේදියෙන් හටගත්තා කියලා චින්තනියාව තනදී ප්‍රායෝගිකව ප්‍රත්‍යুৎপන්නව අපට හම්බෙච්ච සක්කාය දිට්ඨියේ නැත්නම් ඒ චේතනාවේ එය හරියටම හම්බ වෙච්ච තැනදී ධහම තුල පිහිටලා එතනදිම යාට මෙතන වැරදි කියලා හම්බුනේ මෙය හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියන කාරණාවක් හම්බ වෙන්නේ. ආ ඒක අනිත්‍ය දුක අනාත්ම කියලා කියනෝ නෙමෙයි. එතන හම්බුනේ මොකද්ද? ඒ සංඛාරයේ අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි කියන බව හම්බුනේ. එතන එකක් නෙමෙයි. ඒ බව හම්බෙච්ච නිසා ඒක එතන දාගැනීම වැරදි කියලා හම්බුනේ. ඇයි ඒක අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි කියලා ප්‍රඥාවට හම්බුනේ නම් අපි කැමති සිතුවිල්ලෙන් මේක නැති වෙනවා දකින්නනේ. නමුත් මෙතන පින්නන්නේ මොකද්ද? ප්‍රඥාවට මෙතන වැරදි මම මේ දාගැනීම වැරදි කියලා හම්බුනේ ධර්මයේ හරි කියලා පිළිගැනීමත් එක්ක මේ හේතුප්‍රත්‍ය ධර්මයේ මේ මේ කාරණාව තුළින් ගොඩනගන්නේ කියලා හම්බවීමත් එක්කම ප්‍රඥාවට හම් වෙලා අනිත්‍ය බව අය අනිත්‍ය කියලා හිතනවා නෙමෙයි අනිත්‍ය බව සකස්සිත දෙයක් බව පටිසමුපන්න දෙයක් බව දැන් හොයන්න ඕන එහෙනම් එහි පැත්ත මොකද්ද මෙන්න මේක ක්‍රමානුකූල විග්‍රහ කරන බුදුරන් වහන්සේ. ඒ තමයි සාපි තණ්හා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්න. ඒ වගේම ප්‍රත්‍යুৎපන්නව හටගත්ත ඒ සංඛාරය මේ මම කියලා මේ දාගන්නච්ච මේ කාරණාව නැත්නම් මට මේ සක්කාදිට්ඨිය ගොඩනගිච්ච හැටි මෙය දකින්නකොට ප්‍රතිඋපන්න වශයෙන් මේ හේතු තුලින් බව සද්ධාවෙන් දහමට යොමු වෙච්ච තැනදී මගේ වැරද්ද හම්බුනහම සක්කායදිටියට පහර වදින මූලික තැන හම්බ වුණාම එය හේතුවකින් හටගත්ත බව හම්බ වුණා නම් ඊළඟට ඒ හේතුව මොකද්ද කියලා හිවීමට යමු වෙනවා. මූලිකව ප්‍රත්‍යඥ මානසිකත්වයේදී හම්බෙච්ච කාරණාව හොයාගෙන යනකොට හේතුවක් හම්බ වුණා. දැන් මේ හේතුව හොයන්න යමු වෙනවා. එතකොට හේතුව හොයමුකුත් තැනදී මේ හේතුව තණ්හාව බව තණ්හාව කියන කාරණාවෙහි හේතු හම්බ වෙනවම තමයි තණ්හාව අනිත්‍ය බව, සංකත බව, පටිසමුප්පන්න බව හම්බ වෙනවා. කල්පනාවක් නෙමෙයි. තණ්හාවේ හේතුව අපට හම්බුණා නම් වේදනාවෙන් කියලා අහපව හිතන්න දෙයක් නෑ අනිත්‍ය සංකතය පටිසමුප්පන්නයි කියලා. ප්‍රතිපන්නව හම්බුණා නම් තණ්හාවේ හේතුව වේදනාව කියලා. ඒ හම්බුවීම තුලම කියවන්නේ මොකද්ද? තණ්හාව අනිත්‍යයි කියලා. ඇයි හේතුවෙන් තියෙන්නේ? සකස් වෙච්ච දෙයක් කියලා. සත්‍යෙන් ඉපදිච්ච දෙයක් කියලා තමයි එතන ඒ කුළු දෙන්නේ. මානසික කල්පනාවකින් වෙන හිතන එකක් නෙමෙයි. හේතුව හම්බ වුණා නම් එතන ඉදුනේ ඒ තණ්හාව අනිත්‍යයි, සංකයතයි, පටිසමුප්පන්නයි බව. ඒ වේදනාව මොකද්ද? දැන් ඔන්න මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව නුවණ වැඩෙනකොට දැන් අපිට එකපාරට මේ ඔක්කොම කරන්න පුළුවන් කියන එක නෙමෙයි. ප්‍රායෝගිකව නුවණ වැඩෙන්න වැඩෙන්න හැම වෙලෙම අර සක්කාය දිට්ඨිය නැත්නම් ප්‍රායෝගිකව මම තේරුම් ගත්ත ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුස්සමයෙන් ආකාර පරිවිතක්කේ දිටිනිච්ඡානක්ඛන්ති. දැන් මම තණ්හාව තේරුම් ගත්තේ. මම වේදනාව තේරුම් ගත්තේ එක්ක ශ්‍රද්ධාවෙන්, එක්ක රුචියෙන්, එක්ක අනුස්සම කියන්නේ කැමැත්තෙන් අහබුදයකින් ඊළඟට කල්පනා කිරීමකින් තමන්ගේ දෘෂ්ටි ගල් කර ගැනීමකින් මෙන්න මේකකකින් තොරව හම්බ වෙන නිසා තමයි ධර්මයේ හරි වෙලා මම මෙච්චර කාලයක් සසරාව පැවැතුවරද කියලා හම්බෙන්නේ. සක්කාය දිට්ඨි දුරුණා කියන්නේ ඒක මෙච්චර කාලයක් අපි මේ තීරුම් ගන්න ආපු කාරණා වැරදි කියලා හම්බ වෙන්නේ. ඒ දහම හරි එහෙනම් ඒ ප්‍රඥාව වැඩිීමේදී අන්න හම්බ වෙනවා මේ හටගත්ත ඒ තණ්හාවට හේතුව වේදනාව වේදනාවට හේතුව මේ ස්පර්ශය මෙන්න මේ කාරණාව හම් වෙනකොට ඒ හම්බ වෙච්ච දෙයත් එක්ක ඒ අනිත්‍ය බවයි හම්බුනේ අලුතෙන් හිතන්න දෙයක් නැහැ කල්පනා කරනවා නෙමෙයි. හේතුව හම්බුණා නම් මේ ඵලයට මේ හේතුව කියලා හම්බුණා නම් ඒ හේතුව හම්බ වීමේදී හම්බුනේ මොකද්ද? ඵලය අනිත්‍යයි කියලා. ඒ හේතු හම්බෙවිදී හම්බුනේ සකස් වෙච්ච දෙයක් මේ ඵලේ. පටිච්චයෙන් උපදින දෙයක් මේ ඵලේ. අන්නේ බව හම්බෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට හේතුඵල ධම ක්‍රමානුකූලව ගන්නකොට මෙතන පටිසමුපාදයේ කෙටි විග්‍රහයක් වෙනවා. ක්‍රමානුකූලව හොයාගෙන යනකොට අපට කිසිම විදිහකින් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක් හන්ති කියන මේ මනින මිම්ම අදි ගුරුවීමේ දින්නේ හම්බ සම්පූර්ණයෙන් ඒක ඒ මනින මිම්මෙන් අයින් වෙන්නේ දැන් සක්කායදිට්ඨිය දුර වෙන සැනදී තමයි අපට සද්ධාවකින් රුචියකින් අනුසවයකින් ආකාර පරිවිතක්කකින් දිටිනිච්ඡානක් හන්දකින් තොරව මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්. එතකන් අපට යම්කිසි සේයාවකින් මේ එක එක හේතු හොයන් යනකොට ඒ හේතුව හම්බ වෙන්නේ නිවැරදිව හරි තමන් යම්කිසි දෙයකින් තමන්ට යම් තේරුම් ගැනීමක් එක්ක. හැබැයි දැන් අර ඒ තේරුම් ගැනීම ක්‍රමානුකූලව හම්බ වෙන්නේ තමන්ගේ පැත්තට පහරක් වැදීමත් එක්ක. සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවත් එක්ක. මෙහෙම යනකොට යනකොට අපි ලේබල් එකකින් අපි පැනවීමකින් අවිද්‍යාවෙන් මේක හම්බුණා කියන එක නෙවෙයි. මේ මේ මේ මුලින් කියපු මේ සියලු කාරණාත් අපට පණවන්න අපි නම් කරන්න දෙයක් තියෙනවා. අවිද්‍යාව කියන කාරණාව නම් කරන්න දෙයක්. මොකද්ද අවිද්‍යාව කියන්නේ? අඥානකමනේ. ඉතින් අඥානකම කියන එකට ලෝකේ පැනවීමක් කියන කාරණාවට එක නෙමෙයි නම් කිරීමක් තියෙනවා. ඥානය හරියට ප්‍රත්‍යুৎපන්න වශයෙන් යෙදෙනවා කියනකොට අඥානකම කියන පැනවීම ලෝකේ පණවන්න පුළුවන් දෙයකින් හම්බෙන එකක් නෙමෙයි. අන්න මගේ කෝණයකින් පණවන්න පුළුවන් දෙයකින් හම්බෙච්ච එකක් නෙමෙයි අවිද්‍යාවෙන් හම්බුනේ කියන එක. අඥානකමනේ අවිද්‍යාව. අපිට වෙන ඕන දෙයක් මේකයි මේක කියලා පණව ගන්න තිබුණා. නමුත් අඥානකම කියන කාරණාව දැන් අපට ඔන්න උදාහරණයක් මට මේ ෆෝන් එක නැත්නම් මේ රෙකෝඩ් මුල් කරන වේදනාව. කටගත්ත සංහාව අපට මොකක් හරි පෙනෙන්නේ. නමුත් අඥානක මොකද්ද පනවන්නේ? ඒකට අපි නිමිත්තන්නේ. අන්න අර කණු කරුණ ඔක්කොම ඉක්මවනවා. ඉක්මවල හම්බ වෙනවා ඥාණි ඇති වෙච්ච නිසා. අඥානකමින් මේ හම්බෙන්න හම්බුණා කියලා. මෙන්න ක්‍රමානුකූලව මේ සක්කාය දිට්ඨිය දුන ප්‍රතිපදාව. මෙන්න මෙහි බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. සාපි අවිද්‍යා අනිච්ච සංකතා පටිසමුප්පන්න. මේ අවිද්‍යාවත් අවිද්‍යාවත් දැන් දැන් මේකෙදි හොඳට මම මුලින්දම කිව්වා අනිත්‍ය සංකතය පටිසමුප්පන්න කියන අපි මේක අල්ලගෙන කල්පනා කිරිලක් නෙමෙයි. ඒ හේතුව හම් වෙනකොට අනිත්‍ය සංකත පටිසමුප්පන්න හම්බුනේ. එහෙනම් අවිද්‍යාවෙන් පස්සය කියලා පස්සයට අවිද්‍යාව හේතුව කියලා හම් වෙනකොට අවිද්‍යාව විද්‍යාව ඇතිවීමෙන් අවිද්‍යාවට ඉඩ නැති බව හම්බුනකොට අවිද්‍යාව අනිත්‍ය සංකත පරිසම්පන්නක් වෙලා තියෙනවා. ඇයි අවිද්‍යාව ස්ථිර දෙයක් නෙමෙයි. අනිත්‍ය සංකත පරිසම්පන්න බව අවිද්‍යාවෙත් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට දකිනකොට ඥානතෝය පසතු නන්තරාසවන කයවති. ඔහොම දන්නකොට දකිනකොටයි ආශ්‍රෝෂය වෙන්නේ. ඔන්න පත්‍යුපන්න අවස්ථාව. දැන් ওই කියපු කාරණා පිළිබඳව හිතලා බලන්න බුදුරන් වහන්සේ පෙන්නපු බෝධිපාක්ෂික ධර්ම ටික. ඔය විදිහට යමු වෙද්දී අපි මුලින්ම ගත්තොත් ශ්‍රද්ධාව. ඔන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව යමුදා. ශ්‍රද්ධාවෙන් යන බුදුරණවහන්සේ කිව්ව දේ හරි වුණා මගේ පැත්ත වැරදුනා. ඊළඟට අපි ඉද්ධිපාදේ කතා කරොත් දැන් සතිපට්ඨානේ කතා කරොත් සිහිය පිහිටියුවා. ඒතර සිහියක් පිහිටියුවා කොමකටද සිහිය පිහිටියේ? දැන් අපි සතිපට්ඨාන අරමුණු එකින් එක ගන්නකොට මේ සිහිය පිහිටවා ගන්න ඒකම තමයි ප්‍රායෝගික අවස්ථාව බවට තේරුම් ගන්න. ඒකටයි සිහිය පිහිටවා ගන්න. ආනාපාන සතිය සිහිය පිහිටනවා කියන්නේ දැන් වෙන විතරකයක් නෙමෙයි ප්‍රායෝගිකව හම්බ වෙන දේ ආනාපාන සතිය. ඉන්ද්‍රියව ප්‍රායෝගිකව හම්බ වෙන්නේ. සම්පජන්‍ය ප්‍රායෝගිකව හම්බ වෙන්නේ. ඒකයි ප්‍රායෝගික මොහොත. එහෙනම් මේ ප්‍රායෝගික මොහොතට යමු වෙන සිහිය පිහිටවා ගත්තා. කුමකටද? කයෙහි කය අනුව දකින්නේ. කය දකින්න නෙමෙයි කයෙහි කය අනුව දකින්න. දැන් මේ කයෙහි කය අනුව දකිනවා කියන කාරණාව මේ කාරණාවේ ලස්සනට කුළු යන්නේනවා. ඇයි සංකාරයක්? මේ සංකාරය හටගත්තේ කොහොමද? හුස්ම රැල්ල. හුස්ම රැල්ල කියන්නේ සකස් වෙච්ච දෙයක්, සංස්කාරයක්. ඒක සකස් වුනේ මේ මම කියන කාරණාවෙම සකස් වීමක් කියන නිර්වචනයක් අනුව. මෙන්න මේක කොහොමද මේක සිදු වෙන්නේ කියලා හෙවීමටයි ප්‍රත්‍යুৎපන්න අවස්ථාව තේරුම් ගැනීමට සිහිය පිටවලා ගත්තා. වීර්ය ඕන එකට දැන් නෝනින් යුක්ත මේ කරන්න යන්නේ. ආතාපි සම්පජානෝ සතිවා. විනය ලෝක අභිජ්ජා දමනස. හොඳ අභිජ්ජා දමනස නේ. ආතාපි වීර්ය සිහිය පොන්න. දැන් ඊළඟට ඔන්න සතිපට්ඨානිය කියමු. සතිපට්ඨානිය එතකොට එකක් සතිපට්ඨානිය ඊළඟට ඔක්කොම ආයෙ කතා කරන්න යනවා. සතිපට්ඨානිය අපි ඒ ඒ කාරණාවට කතා කරාම ඊළඟට දැන් මේක කොහොම සමුදයක් නෙමෙයි හොයන්නේ. නම් මේ හට ගැනීමක් හොයන්න යමු වෙන්නේ. අන්න සමුදේ විග්‍රහයක් කරන දැන් ප්‍රායෝගිකව මේ හුස්ම රැල්ල කියන්නේ නැත්නම් ප්‍රායෝගිකව හම්බෙච්ච කාරණා. හට ගැනීම හොයන්න යමු වෙනවා. එතකොට මේ හට ගැනීමක් හැම වෙලෙම යමුනේ යමු වෙලා තියෙන්නේ හැම වෙලෙම තියෙන එකක් තමයි මනින්න එක්කනේ තියෙන දැන් මේ ලෝකේ ඕන එකක් තියෙන මැනීමක් එක්ක දෙකක් එක්කමයි තියෙන්නේ අපට කිසි වෙලාවක යමක් ඉස්සරහා කියන නැත්නම් මොකක් හරි කියන කාරණාව බහිද්දා නැත්නම් යමක් කියනවා ඒක හම්බෙන්නේ අජ්ජත්තා කියන කාරණාවක් එක්ක. මේ සක්කායදිට්ඨිය කියන කාරණාව හොඳට බලන්න. සක්කායදිට්ඨිය කියන තැන බුදුරණන් සංඛාර අනත්තා කිව්වේ නෑ. ඒක මම කලින් විග්‍රහ ධම්ම අනත්තා කිව්වේ. එහෙනම් මොකක් හරි දෙයක් හම්බ වෙන්නේ මේ පැත්තක් ඇති නිසා. මොකක් හරි දෙයක් හම්බෙන්නේ මේ පැත්තක් ඇති නිසා. අපට හම්බෙච්ච දෙයක් නෙමෙයි හොයන්න යන්නේ. හම්බෙච්ච දේ හොයන්න යන්නේ මට හම්බෙච්ච දේස. එතකොට මේ කාරණා හොයනකොට මට හම්බෙච්ච දේක හොයන්න යන්නේ. එහෙනම් පනවගත්ත දෙයක් සහ මට හම්බෙච්ච දෙයක් ඔස්සේ මම සහ මට හම්බෙච්ච දෙයක් කියන පැනවීමකම හොයාගෙන යන්නේ. දැන් මේක හොයාගෙන යනකොට යනකොට පෙන්වලා දුන්න මේ සියලු දේ තුල අවසාන හතිපටන ඉස්සර කරනවා නචකින්චි රෝකී උපාදීයති. උපාදානයක් ඇති වෙන්නේ ඇයි මේ පැනවීම ඉක්මවනවා ඊළඟට ඉක්මවනකට අපට මතක් වෙන්නේ නැහැ කියන එක නමුත් නැහැ නෙවෙයි නැති වෙන්නේත් මට මම සහ බාහිර මටයි මේ හැමදේම තියෙන්නේ දැනෙන්නේ මම මේ පැත්තේ ඉන්න නිසා මේ සක්කාදිට්ඨිය දුරු වීම යහසිමාන දුරු වීමයි දක්වා නිවන් මාර්ග තියෙන්නේ මටයි අනිත් පැත්තක් තියෙන්නේ එහෙනම් මොකක් හරි හම්බෙන්නේ මමත් එක්ක එතකොට මේ කාරණාවේ සත්‍ය හොයනකොට මේම මෙහිම උනේ කොහොමද? සමුදය හොයන් යනකොට මොකද වෙන්නේ? දැන් සමුදය හොයන්නේ සිහිය පිහිටවාගෙන අර ඇදයි කියලා ගත්ත කාරණාව ඔස්සේ. මොකද වෙන්නේ ඊට පස්සේ? මේ එහා පැත්තේ තියෙනවා මට මේ කාරණු දෙකේම තියෙන ව්‍යාකූලත්වය. මටයි යමක් හම්බෙන්නේ හම්බෙන්නේ නැමත් තිබුණේ මට මටයි යමක් හම්බෙන්නේ හම්බෙන්නේ නැමත් තිබුණේ මට කියන මේ ව්‍යාකුලත්වයෙන් ගොඩනගිච්ච ලෝකේ හම්බෙච්ච ලෝකේ සත්‍ය දකින්නේ දකින්නේ අන්න මම යෙදීම ඉක්ම වෙන ප්‍රතිපදාවක් හම්බ එහෙනම් මේ මම සහ මට හම්බෙච්ච දේ හම්බෙච්ච දේ හම්බුනේ මට මෙන්න මේ පැනවීමේ තියෙන වැරද්ද ක්‍රමානුකූලව හම්බ වෙනවා අජත්තංවා බහිද්ධාවා මෙන්න මේ විදිහට හම්බ වෙනවා. එහෙම හම්බ වෙන ප්‍රතිපදාවේදී මොකද වෙන්නේ? නිවෙනකොට අවිද්‍යාශේෂ විරාග නිරෝධයත් එක්ක අසංකතය සංකතය ඉක්මවුවා. ඊළඟට සංකතය ඉක්මවුවා නෑ නෙමෙයි. සංකතය ඉක්මවුවා. මේක ඊටාම ගැඹුරු ප්‍රතිපදාවක්. ප්‍රායෝගික ප්‍රතිඋපන්න ගැඹුරු ප්‍රතිපදාවක්. ඊළඟට දැන් සතිපට්ඨානෙ මෙන්න මේ විදිහට හම්බ වෙනවා. ඊළඟට සම්මප්පදානෙ සම්පදාන නූපන්දී උපදවා ගන්න. නූපන් කුසල් උපදවා ගන්න. උපන් කුසල් භාවිතා කරන්න. දැන් නූපන් අකුසල් නූපදවා ගන්න. උපන් අකුසල් ප්‍රහාණය කරන්න. උපන් අකුසලය ප්‍රත්‍යুৎපන්නව ප්‍රහාණය වෙලානේ. නූපන් අකුසලය උපදවන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් අපි දැන් වැරදි පැත්තකට දැන් මේ මේ මේ විදිහටම දකින්න යනකොට අපි වෙන දෙයකට යනවනේ. ඔන්න ඕක වළක්ව ගන්න අපවිදයක් ඕන. අපට මෙතනින් එහා තව දෙයක් තේරුම් ගැනීම නැත්නම් සත්‍ය දැකීමට යමු වෙන අන්න වීර්යයක් ඇති වෙනවා. ඊළඟට මේ දැනගත්ත වටහාගත්ත දේ තුළ භාවිතා වෙන්න වීර්යයක් ඇති වෙනවා. ඒක කුසල්නේ. ඒතර උපන් කුසල් භාවිතා වෙනවා නූපන් කුසල් උපද්දවා ගන්න. සම්මප්පදාන වැඩි. දැන් මේ මේ විදිහට ප්‍රතිඋපන්න මේ දකින්න යමු වෙනකොට ඡන්දය කැමැත්ත කැමැත්ත අන්න ඉදිපාදයක් හැටියට. මේ කැමැත්ත නැත්තම් අපේ ප්‍රායෝගික වැරද්ද තේරුම් අරගෙන. මොකද අපිට මේක හොඳට හිතන්න ඕන අපි හරිනම් මෙච්චර කාලයක් ඇයි ධර්මයක් අහන්නේ? ධර්මයක් අහන්න අපි වැරදි නිසා. මෙන්න මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාව තේරුම් ගන්න ඡන්දය උනේ. ඒ ධර්මය හරි වෙන්න. ඒ වගේම ලොකු අධිෂ්ඨානයක් ඕනේ. චිත්ත ධෛර්යයක් ඕනේ. නැත්තම් ඒක කරන්න බෑ. ඡන්ද චිත්ත ලොකු විමසීමක් ඕනේ. ඊළඟට ඒ සඳහා වීර්යය ඕනේ. ඉද්ධිපාද වැඩෙනවා. ශ්‍රද්ධාව අන්න ඉන්ද්‍රියක්. වීර්යය අන්න ඉන්ද්‍රියක්. සතිය ඉන්ද්‍රියක් නම් ඒක කතා කරා. සමාධිය දැන් මෙහෙම කරනකොට සිත වික්ෂිප්ත වීමක් නේ. අන්න සිත ඒකම භාවය. එතකොට ඒ සිත ඒකම භාවය කුමක් එක්කද? සත්‍යාරිත සූත්‍රය පැහැදිලි කරනවා. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති මේවත් එක එකම භාවය සම්මා සමාධි එතකොට මේ වැටහීම ප්‍රඥාව ඔන්න ඉන්දිය ධර්ම ඒව බල ධර්ම ඊළඟට බොජ්ජංග දැන් ප්‍රීතිය අනුපනේ සූත්‍රය පැහැදිලි කරනවා මේ දකින්නකොට හටගන්නේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවෙන් මේ ප්‍රීතිය හටගන්නේ වෙන දෙයකින් නෙවෙයි ශ්‍රද්ධාව කුමකටද මට තේරුන්නේ නැහැ මේ දහම හරි නිසායි ශ්‍රද්ධාව. මම වැරදි දහම හරි. ධර්මය හරි වෙන්න හරි වෙන්න මම වරදින්න වරදින්න ප්‍රායෝගිකව මේ යම ගෝචර වෙන්නේ මට. එහෙනම් මට ගෝචර වෙච්ච මේ සියල්ලක්ම වරදින්න වරදින්න දහම හරි. ඒ දහම වෙන කිසි විදියකින් විග්‍රහ නැහැ මෙච්චරයි. එය හරියෙන් හරියෙන් අන්න සතිය බෝධියංගයක් වුණා. ඒ බෝධියංගයක් බවට පත් වීමට සිහිය පිහිටවගත්ත ප්‍රතිඋප්පන්න. ප්‍රතිඋප්පන්න සිහිය. සතිය බෝධියංගය. ඊළඟට ධම්මවිචය බෝධියංගය. විරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂා. ඊළඟට මොකද වෙන්නේ? අන්න ඒ දොස්තිය සම්මාදිට්ඨියයි. ඒ ඒ සංකප්පය එකට කියන සතරේ සුත්ති අප්පනා වියප්පනා අබිරූපනා මේ දර්ශනීය පිණිසම යොමු කිරීම වඩ වඩාත් යොමු කිරීම අපනා විප්පන මෙන්න මේක සම්මා සංකප්පේ කියන ලෝකෝත්තර දර්ශනය ඒ වගේම ආජීව ආජීව වායාම කම්මන්ත පරිසුද්ධෝ එතන සීය සතිය සමාධිය චිත්ත ඒකාග්‍රතාවයේ සම්මදිය වීරිය ඒ වීරිය සම්මා වායාම අන්න බෝධිපාක්ෂික ධර්ම ටික. බුදුරණවහන්සේ විග්‍රහ කරේ අර වචන ටික නෙමෙයි. ඔන්න බෝධිපාක්ෂික ධර්ම ටික විග්‍රහය මෙතන ඉස්මතු වෙනවා. බෝධිපාක්ෂික ධර්ම ටික විග්‍රහය. මොකක් කරනකොද? Tamange වැරද්ද ප්‍රායෝගිකව ප්‍රත්‍යুৎපන්නව සුතවාර්ය ශාවකත්වයට යොමු වීම සඳහා අසුතවා පුතුජන තැන ඉඳලා යොමු වෙන තැනදී ගොඩනගෙන දේ බෝධිපාක්ෂික ධර්ම ටික. වෙන දෙයක් නෙමෙයි. අසුතවා පුතුත්ජන දැන ඉඳලා සුතවාදී ශාවකත්වයට යොමු වෙන තැන තමයි මේ බෝධිපාක්ෂික ධර්ම ටික. මෙන්න මේ විදිහට අපේ ජීවිතේ ප්‍රායෝගික පත්‍යුප්පන්න අවස්ථාව තුළ පංච උපාදානස්කන්ධයන්හි මම එල්බ ගැනීම මෙතන ඔක්කොම විග්‍රහ කරන්නේ මමත් එක්ක. මම එල්බ ගැනීමේ වැරද්ද. මම බැස ගැනීමේ වැරද්ද. මම බැස ගැනීම හම්බ කියන්නේ අර පටිච්චසම හතිපට්ඨාන අධ්‍යත බහිද්දා විග්‍රහ කරේ. එතකොට මේ ලෝකයේ අපට රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක් විදිහට ඕන විග්‍රහයක්. විග්‍රහය කරන්නෙක් නිසා. එහෙනම් ඒ දෙක හැම වෙලෙම අන්‍යෝන්‍යව තියෙන්නේ. සකස් වීමක් බව හම්බ වුනේ සකස් වන්නේක් නිසා. මෙන්න මේ සත්‍ය දකින දර්ශනය. ඒකයි බුදුන් හතිපට්ඨානේ අලුත් විග්‍රහයක් නැහැ. ඔය කියරපු විග්‍රහය තමයි ඉති මෙසේ අජ්ජත් බහිද්ද අජ්ජත් බහිද්ද ඔක්කොම විග්‍රහ වෙනවායි ප්‍රතිපදාවදී. ඒ තමයි මේ සක්කාය දිට්ඨිය දැන් ඉස්සලම හම් වෙනවා ලෝකයේදී මම සහ මට අයිති. ඔන්න සක්කාය දිට්ඨියත් එක්ක මේ ලෝකේ පැවැත්ම මම සහ මට අයිති කියන දෙයක් එක්ක තමයි හම්බෙලා තියෙන්නේ මමත් එක්ක. මේකේ වැරද්ද හම්බ වෙන්න හම්බ වෙන්න සක්කාය දිට දුර වෙනවා. අන්න මේ දෙකේ වැරද්ද හම්බෙන්නේ. මේ දෙකම එකට වැඩෙනවා. වැරද්ද හම්බෙන්නේ. වැරද්ද හම්බෙන්න හම්බෙන්න ඉස්ලාම සක්කාය දිට දුර වෙනවා. ඊළඟට සම්පූර්ණයෙන්ම මේ මැනීම ඉක්ම වෙනකොට අන්න නිවෙනවා. එතකොට සමුදය වය සමුදය හම්බුනේ හොයපු නිසා අන්න වය හම්බ වෙනවා. ඊළඟට හට නොගැනීම නැත්නම් මේ ඒ ඒ කාරණාව මේ මේ දැන් අපි හිතමු වය කියනකොට දැන් අපි කතා කරනවානේ මේ තියෙන දේ නැති. නමුත් තියෙන දෙයක් කියලා හම්බ වුණේම අවිද්‍යාවට. එතකොට නම් වය අපට කතා කරන්න තියෙන්නේ තියෙන දේ නැති වෙනවා නම් හම්බෙච්ච දේ ගෙවිලා යෑම නම් අපි සමුදේ හොයලා නැහැ. සමුදේ හෙව්වනම් තිබුණ දේ තියෙන්නේ අවිද්‍යාවෙන් කියලා හම්බුනා. ඉතින් තිබුණේ අවිද්‍යාවෙන් කියලා හම්බුණා නම් තිබිච්ච දේ නැති වෙන දේ නම් වය කියන කාරණාව සමුදය හම්බුණා නම් තිබිච්ච නැතිම වය කියලා ගැනීම වැරදි. වය කියන්නේ හේතුන් හට නොගැනීම හට ගන්න නැති බව. අන්න එතකොට නැචකින් කිරෝකී උපාදී තියෙනවා. මෙන්න මේ විදිහට මේ සමුදය අස්තංග වෙන අපිට වෙන වශයෙන් සමුදය හොයාගෙන යන්නේ. සමුදය වන් යනකොට වය හම්බෙලා යනවා. හම්බෙනවා. ඒ කියන්නේ මේ නැතිවීම කොහොමද කියන්නේ. මොකද සමුදය හොයනකොට හට ගැනීම හමුණ මේ හේතු නැත්නම් හට නොගන්න බව අන්න නෝනත් එක්ක ප්‍රායෝගිකව යාට මේ සත්‍ය දකිනකොට හම්බෙනවා. මේක ප්‍රායෝගික මාර්ගයේ දියුණු වෙන්න දියුණු වෙන්න මේ සත්‍ය ආකාරයෙන්ම හම්බ වෙලා යනවා. එතකොට මේ සතිපට්ඨානය බෝධිපාක්ෂි ධර්ම සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකව ප්‍රතිඋපන්න වශයෙන් සමන් තුල හම්බ වෙලා. ඒක කොහොමද හම්බුනේ? මෙන්න මේ සසරින් නිදහස් වීමට සක්කාය දිට්ඨිය ප්‍රහාණීමට මගට යොමු වීම සඳහා අපි මුලින්ම අපි තුල තියෙන මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීමත් එක්ක. අන්න ඒ නිසායි මේ සාමින්වහන්සේට ප්‍රශ්නේ ඇති වුණේ කොහොමද දන්නකොටද කොහොමද දන්නකොටද කියලා. වචන ටික දන්නේ නැති. විග්‍රහයකොත් දන්නේ නැති. නමුත් මේ විග්‍රහය වචන ටික මේ පෙන්නපු තතෝජෝසෝ සංඛාරෝ කියන බවවත් හම්බ නොවීමත් එක්ක. තමන් තුළ මේ සංස්කාරය කියලා මේ හට ගැනීමක් බවවත් හම්බ නොවීමත් එක්ක ඒක මෙහිම සත්‍ය දකින්න දකින්න මොකද වෙන්නේ? අර ප්‍රායෝගික පුරුදු කිරීමට යොමු වෙලා ප්‍රායෝගිකව සත්‍ය දැකීමට යොමු වෙලා. එතකොට එහෙනම් මේ මෙතන මේ විග්‍රහ කරපු සියලු විග්‍රහය එකම විදියට විග්‍රහ කරන්නේ. ඒ තමයි අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත් වේදනාව. සතුටින් පිළිගැනීම කියන කාරණාවත් එක්කයි හම්බුනේ. ඒ ඒ ආකාරයෙන් දකිනකොට අන්න ආශ්‍රෝෂය වෙනවා මෙහිම දන්නකොට මෙහිම දකිනකොට ආශ්‍රෝෂය වෙනවා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ විෂයාකාර වූ සක්කාය දිට්ඨිය පැහැදිලි කරනවා. ඊළඟට සාස්වතයේ අර විදියට පැහැදිලි කරනවා මම කලින් පැහැදිලි කළා. උච්ඡේදයේ අර විදියට ඒ ඒ දේතනා කියන විදියට පැහැදිලි කරන්නේ. සංකීර්ණ බව විචිකිච්ඡාව ඒකත් ඒ විදියට පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ මෙහිම දන්න කොටයි මෙහිම දකින කොටයි ආශ්‍රව දුර වෙන්නේ කියලා මේ පාරලීක සූත්‍රයේදී විග්‍රහ කරලා පෙන්නනවා ප්‍රතිපදාවක් ප්‍රායෝගික ප්‍රතිපදාවක් බෝධිපාක්ෂික ධර්ම වලින්. ඉතින් ඒ සඳහා අපි බලන්න ඕන හැම වෙලෙම අපේ ජීවිතේ මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාව නැත්නම් මේ ප්‍රායෝගිකව මේ සක්කාදිට්ඨිය දුර වෙන නැත්නම් ආර්ය ශ්‍රාවකත්වයට යොමු සුතවාර්ය ශ්‍රාවකත්වයට යොමු වෙනවා. සුතවාර්ය ශ්‍රාවක අරියාණන් දස්සාමි අරිය ධම්මස්ස කොවිදෝ අරිය ධම්මෝ සුවිනීතෝ කියන කාරණාව කියන්නේ. අසුතවා පුදුජ්ජාට විග්‍රහ කරන්නේ ධර්මය අහපු නැති ධර්මයේ දක්ෂ නැති කියන ආර්ය ධර්මයේ ආර්ය ධර්මයේ කියන්නේ වචන ටිකක් නෙවෙයි මේ වචන ටිකකින් ප්‍රායෝගිකත්වයක් ඉස්මතු කරේ. ඒ ප්‍රායෝගිකත්වය ඉස්මතු වෙන්නේ නැතුව වචන ටිකකට විතරක් සීමා වෙලා නමුත් එතනත් සත්‍ය දකින්න නැති අවස්ථාව. එතන හරියට ධර්මයේ ඇහිලා නැහැ මොකද හේතුව වෙන් වෙලා නැහැ භූමි දෙක. සතව ආර්ය ශාවක කියනකොට බුදුරණවහන්සේගේ පැත්ත තියෙනවා. ලෝකේ යන පැත්තර නෙමෙයි. දැන් ලෝකේ යන්නේ මම. අතර යන්නේ මම. මම යන පැත්තර නෙමෙයි යමු වෙන්නට ඕන නැති සතව ආර්ය ශාවක පැත්තට. අපි යන පැත්ත මම. එහෙනම් මේ පැත්තේ තියෙන වැරද්ද යමු වෙන හම් වෙන්නට ඕනේ. බුදුරන් වහන්සේ ඊතරවන ප්‍රතිපදාව පෙන්නපු පැත්තත් එක්ක. එතකොට එහෙනම් ඒ කියමන තුලම හම්බ වෙනවා මම නම් සසර යන පැවැත්ම හම්බුනේ. එහෙනම් මම යන පැවැත්ම තුල වැරද්දක් එකයි බුදුරන් වහන්සේ ඊතරවන ප්‍රතිපදාව කුළු ගන්නලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව අපි අපේ ජීවිතේට ඒ බුද්ධ වචනේ එකම තේරුම් ගන්න යමුනොත් අපට සැබෑවටම බුදුරයන් වහන්සේ පෙන්වව දාල ධර්මයේ මූලික ශ්‍රද්ධාව කියන කාරණාව හරියට පිළිහිටියොත් අන්න එතනයි මේ මාර්ගය හම්බෙන්නේ. එතකන් මේ මාර්ගය හම්බෙන්නේ. අපි අනිත් හැම වෙලෙම බලන්නේ මොකකින්ද? මට තේරෙනවා, මට වැඩෙනවා, මම ප්‍රායෝගික පුරුදු කරනවා කියන කාරණාවත් එක්කමයි. ඒ කියන්නේ සක්කායදිට්ඨිය එක්කමයි. පුතර්ජන මානසිකත්වය එක්කමයි. ආර්ය ශා วก භූමියකින් නැති මට්ටමේ එක්කමයි අපි හැම වෙලෙම කල්පනා කරන්නේ. ඒ තමයි ඒ ඒ කල්පනාව එක අපි මේ සතර මේක බුදුරණවහන්සේ පෙන්වන දේ තමයි උඩුගම්බලා යන ගමනක්. දැන් අපි යන්නේ සතර යන ගමනත් එක්කමනේ අපි මේ ප්‍රතිපදාවක් කියන්නේ. අනිත් පැත්තට යන ගමන බුදුරණවහන්සේ පෙන්වපු දෙයි. දැන් අපිට මේ ලෝකයේ අපි යමක් හොයාගන්නකොට යමක් තේරුම් ගන්නකොට යමක් වටහා ගන්න අපි සතුටු වෙනවා. ඒකට පහරක් වදිනකොට මගේ රාමුව අයින් වෙනකොට මොකද වෙන්නේ? අපිට දුක, සැටි ගැනීමක්, බයක්, අපේක්ෂා බංගත්ලා. හිතට පුදුම දොමනසයක් හටගන්නවා. ඒයි ලෝකේ යන පැත්තම ගමන් කරනවා. සක්කායදිටිය තුල අපි ඉන්න නිසා තමයි අපට සැති ගැනීමක් හටගන්නේ. අපට බයක් හටගන්නේ. ඒ කියන්නේ මම මගේ දේ වැරදි, මම හිතපු දේ වැරදි. ඒ වගේම තමයි අපේක්ෂා බංගත්වයක් හටගන්නේ. අර ලෝකේ යන පැත්තමයි. ඊතර වෙන පැත්තේදී මම කියන කාරණා වැරදි කියලා හම් වෙනකොට හැම වෙලෙම ඒක ප්‍රතිඋත්පන්න වශයෙන් හම් වෙනකොට සැටි ගන්න, බය වෙන්න, නැත්තම් අපේක්ෂා බංගත්වයක් ඇති වෙන්නේ. මම කියන කාරණා වැරද්ද ඇති වුණොත් කවුද දැතිගන්නේ? කවුද බය වෙන්නේ? කාටද අපේක්ෂා බංගත්වයක් ඇති වෙන්නේ? ඒ ඔක්කොම ස්වභාවය යනවා. මෙන්න මේ ප්‍රතිපදාවට හරියට හම්බුනොත් ආධ්‍යාත්මික සැබෑ දහම් ප්‍රීතිය එක ඒ මඟ අපි තුලින් ඉස්මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ උතුම් බුද්ධ වචනය උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. සාදු සාදු සාදු කල්යන මිතුරනි අද අපි සමන් දුන්නේ පූජ්‍යපාද අලව්‍ය අනුදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මාතලේ රැණ කිටුගල ආරණ්‍ය සේනාසනේ සිට සජීවී පවත්වන ලබන විශේෂ ධර්ම දේශනාවට ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරේ තියෙනවා නම් අපිට මම හිතන්නේ කෙටි ධර්ම සාකච්ඡාවකට එළඹෙන්න අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිහිපයකට අවස්ථාවක් තියෙද අපි හඳුන්නේ. හොඳයි අවස්ථාවක් තියෙනවා. හොඳයි කල්යනා මිත්‍රතුරිනේ එහෙමනම් මේ අවස්ථාවක් කරගන්න මේ විශේෂ දේශනාව තුළින් මතු වූ ධර්ම කාරණම් පිළිබඳව ඔබට කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ප්‍රායෝගිකව මේ වැඩ මේ සත්‍ය දකින්න උත්සාහ කරනකොට අපිට රූපයක් හම්බුනාම නැත්නම් වේදනාවක් හම්බුනාම අපි හිතමු ආස්වාස් අපි ආනාපාන සතිය කරනකොට හුස්ම රැල්ල ආවෙනවා කියලා. ඒ අහුවෙන අවස්ථාවේ ඒ හුස්ම රැල්ල සකස් කරගත්තු දෙයක් විදිහට අපි දකින්න උත්සාහ කරනවා. අපි ඒක සකස් කරගත්තු දෙයක් කියලා මුලදි හිතන හිතණ්ඩයි වෙන්නේ. දැන් ඒ ඒ මුලදි හිතන එක අත්ත වශයෙන්ම මේ අර අපි වචන වලින් කියනවා විඥානවාදය කියන තැන ඉඳලා දියුණු වීමක් හැටියට නැත්නම් ඔය දකින අපි දන්නව දැනට නමුත් දකින තැනට යනකල්ම යන්නේ විඥානවාදය කියන එක නේද කියලා මට යන්තම් හිතුණා ඒක වැරදිද ස්වාමීන් වහන්සේ? දේරුවන් සර්ණයි. නම සිරුවන් සරණයි. කොහොමත් අපේ දැක්ම කනා යනකම්ම අපි තුල තියෙන කාරණාව තමයි ඇත නැත කියන කාරණාව ඔස්සේම කල්පනාවක් යොමු වෙන එක. සාමාන්‍යයෙන් යෝනිසු මනසිකාරය ඇත්තටම අපිට මම ඉඳගෙන අපිට කරන්න තියෙන එකම දේ තමයි මම කරන වැඩක් කරන්න ඕනනේ. දැන් මම කරන වැඩක් කරනකොට මාර්ගය දකින්නේ මම නෙමෙයි දැක්මේදී මම නැති බව හම්බ වෙනවා. එහෙනම් මම නැති බව මට දකින්න බෑ. දැක්මේදී මම නැති බව හම්බ වෙනවා නම් මම මම දැනීම දැකීම මම කියලා දාගැනීම වැරදි බව හම්බ වෙනවා නම් දැක්ම මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. දැන් අද අපි මම දැක්ම මම දකින්න හදන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි යෝනිසමනසිකාරය. එහෙනම් මට කරන්න තියෙන දේ යෝනිසමනසිකාරය. ඒ තමයි අපට හැම වෙලෙම හම්බ වෙන්නට ඕනේ හේතුව හොයන්න ධර්මයේ ඇසීමේදී ඇතුළතින් විමසන ගතිය. ඒක මම කරන දෙයක්. එතකොට මේ මම ඒක කරන්නේ විඥානයත් එක්ක. මොකද හේතුව මනසම මනෝවිඥානයටගත විඥානයත් එක්ක කියන්නේ මේක අපි හරියට තේරුම් ගන්න නැතිකම නිසා අපට හම්බ වෙච්ච කාරණා අපි හරි කියලා ඒක දැක්කා කියලා ගැනීමම සක්කායද කියන්නේ. ඕකනේ වැරද්දද තියෙන්නේ. ඒ කියන්නේ අපට ආස්වාද ප්‍රසආශය පිළිබඳව මේ හොයන න්‍යායදී අපි කරන්නේ නුවණින් විමසීමක් බව අපට අපි හිතන්නේ නැතුව අපි හිතුවොත් මේ හේතය කියලා ඒකයි වැරද්ද. අපි කරන්නේ යෝනිසු මනසකයි. මොකද මට දකින්න බෑ හේතුව. හේතුව දකින්න තැනදී මම වැරදි බවයි හම්බෙන්නේ. එහෙනම් අපිට මම කරන වැඩේ තමයි මනසම මනෝවිඤ්ඤාණ එකතුවීමෙන් කරන විමසීම. ඒතර මම ඉන්නේ. එහෙනම් හේතුව දකින්ද යොමු වීම සඳහා අවශ්‍ය විමසීම කරනකොට යෝනිසමංසිකාරයේදී ඒ ඒ එහි සත්‍ය දකින්න තැනදී මම වැරදි බව හම්බෙන්න නම් ඒ ඉවසීම තුලදී ප්‍රායෝගිකව සක්කායදිට පහරක් වදින්න වෙනවනේ. එහෙනම් අපිට දැන් අපි කතා කරා සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිස්මිච්ඡානකන් දිකීම දර්ශනේ දැක්ම. නමුත් අපිට යන්න තියෙන ওই පහ එකමයි. අපි ওই පහ එක යන තැනදී අපි මේ දකින්නදී අපි එතන අපි තව දුරටත් හරි කියලා සැල්බඳ ගැනීමයි වැරද්ද තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ විමසීමකට යන්න තියෙන ওই කරුණු පහත් එක්ක විතරමයි. හැබැයි ওই කරුණු පහත් එක්ක විමසීමකට යනකොට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට පහරක් පදිනකොට මේ කරුණු පහ වැරදි කියලා මේ හම්බෙන්නේ. ඒ කියන්නේ මේ කරුණු පහට හම්බෙච්ච දේ වැරදි කියලානේ හම්බෙන්නේ. එතන ඒ හම්බෙනකොට සක්කාදිට්ඨියට පහරක් වැදිලානේ. අන්නේන යෝනිසමනසිකාරේ ඒ උත්පාදීමත් එක්ක. හැබැයි ඒක මම මම නෙමෙයි දැකීම තියෙන්නේ. ඒ දැකීම ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව ඇති උනේ අර යෝනිසමනසිකාරය කරපු නිසා. එහෙනම් ප්‍රායෝගිකව අපි කරනකොට ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාව තුළ අපි මේ කරන්නේ දකිනවා නෙමෙයි. ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාව තුළ අපි කරන්නේ ප්‍රායෝගිකව හටගත්ත දේ යෝනිසමනසිකාරය කරනවා. ඉගෙනගත්ත දේ එක එතනදිත් අපට අපේ විචක්ෂණය නිසා ප්‍රඥාව වැඩනකොට අන්න ප්‍රායෝගිකව අපි කොහොමද අපි දැන් අපි හිතමු මේ මේ වචන ටික අපි යම් කිසි කෝණකින් අපි තේරුම් ගන්න ඉන්නවා කියලා. මේ වචන ටිකමයි දැන් මම තේරුම් ගන්න ඉන්න එක තව කෙනෙකුට කියන්න බෑනේ. කියන්න පුළුවන් එකම දේ මේ වචන ටික. හැබැයි මම දන්නේ නැහැ මම මොන විදිහකටද මේ වචන ටික තේරුම් ගන්න ඉන්නේ කියලා. ඒක මගේ රාමුකේ නම තේරුම් ගත්තේ. ඒක වෙන විදිහකින් දෙන්න බෑ කාටවත්. එතකොට මේ වචන එක්කම අපි නුවණින් විමසනකොට දැන් මගේ රාමෝකින් මේ වචන ටික අපි කුළු ගන්න ගත්තනේ යම් කිසි විදිහකට තේරුම් ගත්තනේ. මෙන්න මේක ඒ මගේ රාමෙන් තේරුම් ගත්ත බව වැරදි බව හම් වෙනවා. ඒ දර්ශනයත් එක්ක. ඒ දර්ශනයත් එක්ක එහෙම හම්බෙන්නේ නෙමෙයි. මගේ රාමින් තේරුම් ගත්ත දේ. සක්කාය දිට්ඨියට පහරක් වදිනවා. අන්න ප්‍රායෝගික ප්‍රතිපද හම්බෙනවා. හැබැයි යෝනිසෝමනසිකාර කරන්න තියෙන්නේ මගේ රාමින් මේ වචන ටික තේරුම් ගැනීමත් එක්ක විතරමයි. ඒකයි මට කරන්න තියෙන ප්‍රතිපදාව. ඉතින් මේ මට කරන්න තියෙන ප්‍රතිපදාව අපි මේ විදිහට කරන්න ඕනේ. ඒක ඇත්තටම මේ ලෝකේ ඒ ඒක තමයි මේ ධර්මය ඇසීමත් එක්ක කරන්න තියෙන දේ. හැබැයි එතකොට විඤ්ඤාණ විඤ්ඤාණවාදයක් කියන කාරණා විඤ්ඤාණවාදයක් කියන්නේ අපි මානසිකව කියන කාරණාව විඥානයකටම ඊට යොමු වෙනා කියන කාරණාව වැරදි. මොකද අපි එතකොට දෘෂ්ටියක නම් දැන් හරි හරියට අපි පිළිසුදුව ධර්මයේ නොවුනොත් අපි කියන්නේ මේක විඥානවාදයක් නැත්නම් විඥාණයෙන් ඇති කරගත්ත දෙයක් කියලා. ඒක වැරදි. මොකද හේතුව එතකොට අපි අර මූලික සංකත බවට යමු වෙන්නේ නැහැ. භෞතිකවාදය කියන එකත් ලෝකික පැත්තක් විඥානවාදය කියන එක පැත්ත. දැන් මේක හපෙන් කියනවා ඒක භෞතිකවාදයක්. ඇති බව. මේ ගහ මැන්නේ මම මගේ විඥානයත් එක්ක කියන්නේ. ඒක මානසිකවාදයක් විඥානවාදයක්. ওই දෙකම දෘෂ්ටි දෙකක්. හැබැයි ওই දෘෂ්ටි දෙකත් එක්ක නම් අපේ පැවැත්මකට යමු වෙලා තියෙනවා. ඔන්න ඕක මේ ප්‍රායෝගික ඉක්මවනවා මිසක් අපිට මේකක්වත් දැන් අපිට දැන් මෙතනදී කියන්න බෑනේ තියෙනවා කිව්වොත් තව දෘෂ්ටියක් නැහැ කිව්වොත් තව දෘෂ්ටියක්. ඉතින් ওই දෙකත් එක්ක කරකැවෙනවනේ කොහොමද? අපිට ප්‍රායෝගිකව ප්‍රතිඋප්පන්නව හම්බෙච්ච කාරණාව එක්ක අපි ඉන්නට ඕන. කල්පනාවකින් වෙන විදිහකට යොමු වෙනකොට ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාවක ඉන්නදී ඒකත් එක්ක යොනිස්ස මනසිකාරය කරද්දී තමයි සැබෑම දර්ශනය කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හොඳයි ධර්ම සරණයි. බොහොම පිං ස්වාමීන් ස්වාමීන් වහන්සේ ධර්ම සරණයි. අසන අසන අනිශ්චිත වශයෙන් ඉහළට යනකොට එතකොට කොයි වගේ අවස්ථාවක්ද කියලා සංඥාවෙන් දකින්න ඉන්න එකද කියලා අනිශ්චිතෝච විහෙරති කියනවා. අනිශ්චිතෝච විහෙරති කියනකොට දැන් අපට අනිශ්චිතෝච විහෙරති කියලා අපට හම්බෙන්නේ මම එකතු නොවීමක් කියන්නේ. දැන් අපි අනිශ්චිතෝච විහෙරති අපට මේ අවස්ථාවේ තේරෙනකොට මොකද අපට දෙයක් කියනවා ඒකදී මම මම මම හා එකතු නොවීමනේ. දැන් අපට ඇත්තටම අපිට මේ දෙයක් හම්බ වෙනවා කියනකොට අපි හිතන්නේ නැහැ මේ දේ හම්බෙන්නේ මට කියලා. දේ හම්බ වුණා නම් ආයෙ එකතු වෙන දේ එකතු වී එකතු වී වාසය කරනවා කියලා කියන දෙයක් නැහැ. ඇයි? ඒ දේ මට හම්බෙලා මේ එකතු වීමන්නේ මේ තියෙන්නේ. ඇයි මම තා මට හම්බ වුණා. එකතු වීම. එහෙනම් එකතු නොවි වාසයකින් ඉරීමක් නෙමෙයි එතන තියෙන්නේ. දෙයක් හම්බ වුණා නම් හම්බුනේ මට. එහෙනම් මමයි ඒ දෙය එක්ක එකතු වෙච්ච නිසා තමයි මට යමක් හම්බ වුනේ. එහෙනම් නිශ්චිතවයි හම්බුනේ. නිශ්චිත වෙලා හම්බුනේ. අනිශ්චිත වෙනකොට නැතකින් චිලෝකී උපාදීයති. මම ඒ කියන්නේ උපාදානියක් ඉක්මවල මිශ්‍රිතයකුත් නැහැ. මිශ්‍රිත නොවෙන්නේ අතකනාසි දිවකය මොනත මේ හටගත් දේත් එක්ක ඒ හටගත් දේත් එක්ක හට ගැනීමක් සහ හටගන්නේ කියන කාරණාව ඉක්මවිලා. හට ගැනීමක් සහ හටගන්නේ කියන දේ එකක් දැන් හොඳට හිතලා බලන්න මේ දෙකෙන් එකක් කිසිදීෙන් කතා කරන්න බෑ. දැන් අපි කතා කරන්න ගියට මගෙන් නැතුව හට ගැනීමක් විතරක් තියෙනවා කියලා. ඉතින් කොහොමද හට ගැනීම කවුද මේ මේ ඩිස් එක මැන්නෙත් නෑ මේ රෙකෝඩරේ මැන්නෙත් නෑ ඒ හට ගැනීමක් කියනවා කියලා ඒක මැන්නේ මේ මමනේ වෙන එකක් නෙමෙයි මම එහෙනම් ඒ හට ගැනීම මම එක්ක එකතු වෙච්ච නිසා හම්බුනේ දැන් අපිට අර කාමය කියන කාමයට එක්ක අනිසිතු දැන් අපිට මේක ගහ මේ ගහ හොඳයි මේ ගහෙන් මට දී ගන්න පුළුවන් එතකොට අන්න කාමයන් එක්ක මිශ්‍රිත වෙලා ඒක මිශ්‍රිතේ කාමය ඊළඟට ගැටීමත් එක්කම ඒක නිස්සිතලා තියෙන කාමයක් එක්ක. නමුත් බුදුරණවහන්සේ තණ්හා තුනක් කාම්භව විභව කියනවා. භව විභව. භව කියන්නේ ඇති භව විභව නැති භව. ওই දෙකත් එක අන්න නිස්සිත වෙලා කියනවා. ඇති භව සහ නැති බව. ඇති බව කියන්නේ මම නැති බව කියන්නේ මම ඇති බවටත් නැති බවටත් නිශ්චිතයක් වෙනවා. අතන අපි හම්බෙන්නේ කාමයේ විතරයි. හැබැයි ඒක කාමයන් එක්ක නිශ්චිතයක් වෙනවා. මොකද වැස්මත් එක්ක නෙවෙයි. පෙරවන් සම්මන් ස්වාමීන් වහන්සේ දැන් අර ස්වාමීන් වහන්සේ ඒකේ කිව්ව විදිහට අපි දැන් ඒ ඒ වර්තමාන ඒ පත්පනේ මොහොතේ අපි දැන් චේතේ මොකක් හරි දෙයක් දකිනකොට හරි ඒ ඇති වෙන චේතනාව අපිට ප්‍රකට වුණොත් අපි ඒ චේතනාව ඇදෙන්නේ කොහොමද කියලා හොයනකොට දැන් එතන අර ඒකත් සුදු මේ තණ්හාව නිසා කියලා පෙන්වුණා මේ සූත්‍රේ. එතකොට එතන දැන් චේතනාවත් ඒ පංච උපාදානස්කන්ධේ කොටසක් නේ. එතකොට ඒකට හේතුව තණ්හාව කියලා එතන ඒ කාම භව භව තණ්හාව දෙතන යෙදෙන්නේ එතන. ඉන්නේ පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. දරුවන් සරණයි. එහෙමයි. මෙතන ඇත්තටම අපිට ඒකාන්ත කළා ගන්න අමාරුයි. කර්ම දෙකක් දෙපැත්තෙන් ගන්න පුළුවන්. සතෝජෝසෝ සංඛාරෝ කියනකොට මේ සංඛාරය කියන කාරණාව පුළු ගන්නදී අනිවාර්යයෙන් භව සංහාවක් ප්‍රකට වෙලා තියෙනවා. එතකොට අපි මේ කාමයේ කොහොමද එතකොට මේ හදා ගන්න පුළුවන්නේ? මොකද ඊළඟට උච්ඡේදය මේ අනික් කතාවේ විභව සංහාවත් ඒ ඒකත් එක්ක කතා කරද්දී මොකද ඒකට සමීපාර්ථයෙන් ගත්තාම ඒ කාම භව විභව සංහාව කතා කරන්න පුළුවන්. මොකද ඒ කාරණා තම පිළිඹු වෙන්නේ නැහැ. දැන් බුදුරණවහන්සේ පටිසමුප්පාද විග්‍රහය කතා කරන කියන්නේ ප්‍රතිඋප්පන්න බව පටිසමුප්පාදයේ විග්‍රහයම කතා කරනවා නම් එතන ඒ කියන්නේ අනිත් පැත්තට අපි සම්බන්ධ කරලා බැලුවහම එතන රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා කියන කාරණාව එක්ක බලන්න පුළුවන්. මොකද වේදනාව මොකද වේදනාව තණ්හාවට හේතු වේදනාව. දැන් අපට හම්බෙලා තියෙනවානේ රූපය වේදනාව සංඥාව සංකාර විඥානේ පංචපාස්කන්ධේ මම කියලා ගත්ත දෙයක් එක්ක අපට මේ සතුන් පංචපාස්කන්ධයක් හම්බුලා තියෙනවානේ. එතකොට ඒක හම්බුණ කොට එතන ආර්ය සත්‍ය විග්‍රහයත් එක්ක බලනකොට තණ්හාවෙන් වේදනාව හම්බෙලා තියෙනවනේ. එහෙනම් එතන කාම්බා විභව තණ්හාවෙන් එක්ක ඒ වේදනාව නැත්නම් භව තණ්හාවත් එක්ක පැවැත්ම හම්බෙලා තියෙනවා. හැබැයි මේ තණ්හාවට ප්‍රති වේදනාව හොයාගෙනකොට අනිත් පැත්තෙන් හම්බෙන්නේ ඒතකොට පටිසමුප්පාද. එතකොට එතන රූප සද්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හාව කියන තණ්හාව එතකොට ඒක සැකන් තියෙන සතුටින් පිළිගැනීම, ඒ කියන්නේ පස්සය නිවැරදි බව හම්බ වීම කියන එක තමයි ඒ පැත්ත හොයනකොට කතා කරන්න තියෙන්නේ. අර පැත්ත හොයනකොට කාම වෛභව සංනාව කතා කරන්න පුළුවන්. ඒක අපි කල්පනා කරන ක්‍රමයක් එක්ක අපි ඒක බලන් දෙනවා. මොකද ඒකේ දෙපැත්තටම මේකේ හම්බ වෙනවා. ලෝකේ අතෝජෝසෝ සංඛාරෝ කියන දෙයක් තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දෙකම මෙතන අපට ඒ හිතන පැත්තත් එක්ක මේ දෙපැත්ත කල්පනා කරන්න පුළුවන්. මේ දෙක වටහා ගන්න පුළුවන්. මොකද අනිත් ප්‍රතිසම්පද අනිත් අංග විග්‍රහ නොකරපු නිසා. අනිත්‍යංග විග්‍රහ කරනකොට අපට සතෝජෝසෝ සංඛාරෝ කියන කාරණාවදී ඒක හොයනවා නම් එතන ලියන්න තණ්හාව කියනකොට කාමයි භව තණ්හා නෙමේ. එතන රූප සද්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා, ඊළඟට උපාදාන, ඊළඟට භව, ඊළඟට ජාති, ජරා මේ ඔක්කොම කතා කරන්න වෙනවා. ඒ කාරණාව හොයන් යනකොට. ඒ කාරණු ටික හොයන් යන්නේ නැත්නම් අර ටිකින් ඒක තේරුම් ගන්න වෙනවා. මොකද තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ කියන පටිච්චසමුප්පාදණියයි අනිත් ටික එතන හැටි වෙන්නට ඕන නිසා. අනිත් පැත්තට හොයනකොට ඒ කාරණාව රූප සද්ද ගන්ධ පොට්ටප්ප ධම්ම තණ්හාත් එක්ක කතා කරන්න වෙනවා. හොඳයි තේරුම් ගන්න. ඉතින් සර්ණ ස්වාමීන් වහන්සේ. දැන් අපි වසන කාරණාවත් එක්ක කතා කරද්දී දැන් විෂයාකාර සාකාඩිත්තේ තුරන් පංච ප්‍රධානස්කන්ධේ තුරද පිටද කියලා එහෙම හොයන්නේ කියන වැරදි කල්පනාවකට වෙන්නේ පුළුවන් ඉස්සරහට හේතුඵල ධහමත් එක්ක කල්පනා කරන්නේ නැතුව නැත්නම් රූපේ මම රූපයෙන් හැදිලා තියෙන්නේ රූපේ තුල මම ඉන්නවාද කියන ඔව් ඒක ඇත්ත. ඒ කාරණාව ඇත්තටම දැන් මේ බුදුරණවහන්සේ පෙන්වුවේ අපිට කොහෙන් හරි සංඛාරයක් යමක් ඇති බව මේ මැනීමත් මෙතන මැනීමත් එක්ක මේක තියෙන බව කුළු ගන්නවන්න අපි කියන්නේ අපි එච්චරටම මේ මේක බැසගෙන ඉන්න බව පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ මෙතන මැනීමක් එක්කනේ තියෙන්නේ. එහෙම නැත්නම් දැන් මගේ මේක මොකද්ද රූපේ මම බැසගෙන ඉන්න රූප මම කියලා මගේ රූපේ නද කියලා අපට මුලින්ම තේරුම් ගන්න එක අවශ්‍ය නෑ. ඇත්තටම හොයන්න. මොකද හේතුව මේ මේ මේ සාධ්‍ය අපිට මේ පුතඥයට මේ කියන්නේ පුතඥයට කියන්නේ පුතඥය මේකෙදි කැමති නෑ. පුතඥය කැමති නෑ මම කිය දෙයක් මට මේ හම්බෙන්නවා කියලා තේරුම් ගන්න. උද්දජනයා කැමති නැහැ මේ යමක් හම්බෙනකොට දැන් ඒ කියන්නේ උදාහරණයක් හරි තෝරන මට පේන දේවල් තියෙනවා. දැන් එතකොට අපි උද්දජනයාට හිතෙන්නේ දැන් මට මේක සක්‍රායිද කියන්නේ කියලා. පේන්න දෙන තියෙන මම මේකට ආසන කරගෙන හරි. මෙන්න මේක කුළු ගන්නකොට මේ සක්‍රායිදිත්‍ය විග්‍රහය කරගෙනවා. නමුත් තේරුම් ගත්ත කෙනාට එයාට හම්බ වෙනවා නම් මේක කොහෙන් ගත්තත් මේක අහුවෙලා තියෙන කියලා අර කොහෙන්ද දෙයක් නැහැ. අරයාගේ පුතඥයන් දෘෂ්ටියකටන්නේ බුදුරණවහන්සේ කියන්නේ. මේක ආර්ය ශ්‍රාවකයන් නෙමෙයි පුතඥයන්ට කියන්නේ. නේද පුතඥයේ වැරද්ද පෙන්වන්නේ මේ කියන්නේ. පුතඥයාගේ වැරද්ද පෙන්වන්නේ ඉන්නේ පුතඥයා එකට යොමු වෙලා ඉන්නකොට අන්නේ පුතඥයාගේ මේක මේ මොකකින් හරි තමයි මේ යොමු වෙලා ඉන්නේ කියන කාරණාව එයාට අන්න එකදී හම්බ වෙනවා. ඒ වුණත් අපිට මේක හොයන්න කිව්වොත් අපි මේ අද සක්කායදිට තීරුම් ගත්තා කියලා වෙන වචන ටිකකින් අපි ආය තීරුම් ගන්න යමු වෙනවා. මොකද එච්චරට තමයි අපි මේ ප්‍රායෝගික ප්‍රතිඋත්පන්න අවස්ථාවට යමු වෙන තැන. ප්‍රායෝගික ප්‍රතිඋත්පන්න අවස්ථාවට යමු වෙනකොට අපට ඇත්තටම මේ ඕන වර්තමානයේ අපි හම්බෙච්ච හැම එකක්ම සක්කාය දිට්ඨිය හම්බෙන්න ඕනේ. හැබැයි කියන්නේ සක්කාය දිට්ඨිය හම්බෙන්න කියන්නේ මම ප්‍රායෝගිකව හටගත්ත දේ තුළ මම දා ගැනීම වැරද්ද හම්බ වුණා නම් අන්න එතනදී මේ මොකක් හරි හම්බලා මේක මේකද අරකද රූපේ මමද මම රූපේද ඒක ආදාර නැහැ. ප්‍රායෝගිකව හම්බුණා නම් හැම වෙලෙම මම දාගත් එකේ වැරද්ද ප්‍රතිපන්නවතින් අන්න සද්ධාවට යොමු වෙනවා. අන්න එතනදී මාර්ග ඉස්සරහට යන්න කියනවා. පත්‍යපන්න කියන්නේ පත්‍යපන්න නෙමෙයි. පත්‍යපන්න පත්‍යපන්න නෝනේ. පත්‍යපන්න තමයි පාලියෙන් තියෙන්නේ. සිංහලෙන් පත්‍යපන්න කියන්නේ. මේ මොහොතේ පත්‍යෙන් උපදින. පත්‍යපන්න කියන්නේ මම. පත්‍යපන්න කියන්නේ ඒක. පත්‍යපන්න කියන්නේ සිංහලෙන් අපි කියන්නේ පත්‍යපන්න කියන්නේ පත්‍යෙන් උපදිනවා කියන්නේ. මේ මොහොත නෙමෙයි. මොහොත නෙමෙයි පත්‍යෙන් උපදිනවා. ඒ කියන්නේ වර්තමාන මොහොත කියනකොට ක්ෂණය අපි දැන් ක්ෂණය කතා කරන්නේ කිව්වොත් මොහොතක් කියනකොට මේ මොහොත තියෙන්නේ අතීතත් එක්ක. අපි මූලිකව සිහිය පිටව ගන්න තියෙන පුතත්ජන මානසිකත්වයේ මේ මොහොත තමයි. මොකද අපිට අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා මේ මොහොතේ හොයන්න තියෙන්නේ. හම් වෙනකොට ප්‍රතිඋප්පන්න බව හම් වෙනවා. අතීතන අතීතයේ ඒකතන කියන්නේ අතීතන් අතීතය කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයටනේ. ඉතින් එයාගේ තීරුම් ගැනීමක් තියෙනවා නිරුද්ධ වෙච්ච දෙය. නිරුද්ධ වුණානේ. අතීත නිර්වචනීය නිරුද්ධ වෙච්ච දෙයට. අතීතය ඇවිල්ලා නැහැ. අතීත ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. අතීතය කියන්නේ ආපොන නිරුද්ධ වෙච්ච දෙය. අනාගතය කියන්නේ අකුරු නැති දෙයක්. ඔය තීරුම් ගැනීම තියෙන කෙනා මේ දැන් හම්බ වෙන දෙයට යොමු වෙනවා. එතකොට ඒක තමයි මුලින්ම ධර්මයට යොමු වෙන්නේ. ඊළඟට එතෙන් යොමු වෙච්ච කෙනාට මේ බුදුරණන් සිග්‍රහ කරන්නේ. පච්චුප්පන්නේ මේ එකක් දුම මේ පච්චුප්පන්න බව හරියට හම් වෙනකොට අතීත අනාගත කියන පැනවීම තුලත් ඉක්මවීමක් හම් වෙනවා. පච්චුප්පන්නේ හරියට හම් වෙනකොට. නමුත් අපිට මේ මොහොතක් ඉස්සලම් දැන්නේ හම් වෙන්නේ. මේ දැන් හම්බුවෙච්ච දේ අපි හොයන්න පෙළඹෙනවා. මේක නම් අච්චුපන්න එක අච්චුපන්න වල ලකින්න ඕනේ නැහැ. ඉතින් ආය වෙන දකින්න දෙයක් නැහැ. ඒ කියන්නේ පච්චුප්පන්න පච්චු එතන දකින්න තියෙන කොහොමද? අච්චුපන්න මේ මොහොතේ ඉන්න බෑනේ. එතකොට දෙක දෙක පැරදි. මේ මොහොත හම්බුනහම මේ මොහොත තමයි අපි හොයන්න තියෙන්නේ. ඒක තමයි අපි ඉස්ලාම් බුද්ධජන මානසිකත්වයට එන්නේ. ඊට පස්සේ හේතුඵල ධර්ම හොයාගෙන යනකොට මේ ධර්මයේ කියන තැනදී මේ මේ මොහොත කාටද ඇයිති? මටනේ ඇයිති. ආර්ය ශ්‍රාවක අදාළනේ මේ ඕන කෙනෙක් ඉන්නවා සිහිය පිහිටවා ගන්න පුළුවන් මේ ආර්ය ශ්‍රාවකෙන්ද කියන්නේ මේ මනින්නේ මම. මේ මොහොත මනින්නේ මම. වෙන කවුරුත් නෙමෙයි මේ ලීය මැන්නේ නෑ මේ පොත මැන්නේ නෑ මේ රෙකෝඩරේ මැන්නේ නෑ. මැන්නේ මම. ඒතර මටනේ ඇයිති. මෙන්න මෙතන මම වැරදි බව හම්බෙන්න ඕනේ. එතකොට ප්‍රතිඋප්පන්නව හම්බෙන්නේ මෙන්න මේ මම මනින්න එක වැරදි. ඒ කියන්නේ මේ මේ අවස්ථාවේ ඒ අවස්ථාවේ ප්‍රායෝගිකව මම හම්බ වීමේ වැරද්ද හේතුඵල ධහමත් එක්ක හම්බ වීමට සක්‍රාදිත දෙන්නේ. එතකන් හම්බෙන්නේ පුතඥාන මානසිකත් එක්ක මට හම්බෙන්නේ. ඒක මනින්නේ කින්නවනේ මම. අන්නේ මට හම්බෙනවා. මොකද ආර්ය ශාවකයි මොකද ආර්ය ශාවක කියලා කියන්නේ මම මනිනවා කියන එක නෙමෙයි. ආර්ය ශාවක කියලා කියන්නේ සුත්තම ආර්ය ශාවක. හරි හරි අයිති මම ඔක්කොම වැරදි. හරි හරි. මොහොත හම්බු මොහොත වැරදි. නැත්නම් මේ මොහොත කියලා හම්බුනේ මට කියලා හම්බ වෙනවා. එහෙනම් මම හම්බුනේ වැරදි කියලා හම්බ වෙනවා. ඒතොර මැනීම ඉක්මෙන්නවා මේ මොහොත මේ මොහොත හම්බුනා නම් අතීතය නිරුද්ධ වෙච්ච දෙයක්මයි. අනාගතය නොතැමිනිච්ච දෙයක්මයි. ඒක හම්බුනේත් මාට. මෙන්න මේ කාලාත්‍රිය ඉක්මවීමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒක තේරුම් ලබන්නේ. පටිච්චසමුප්පාදේ ව්‍යාසන කියන්නේ කාලි ඉක්මන්නේ පටිච්චසමුප්පාද කියන්නේ මම ඒක පටිච්චසමුප්පන්න මොහොත කියන්නේ පටිච්චසමුප්පන්න බව හම්බ වීමේදී අර අරවා යෙදෙන්නේ නැහැ ඊට පස්සේ අතීතේ අනාගතේ ඒවා යෙදෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ පෙරවතරණයි අද වාසීමේ දේශනා සම්බන්ධයෙන් පාර්ලික සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කළේ පුතග්ඥන භාවයේ ඉඳලා අරහත්ත්වයට දක්වාම යන වැඩ පිළිවෙලක් කරනවාත් එතකොට දැන් සමාධි භාවනා සූත්‍රය අනුසාරණාස දැන් ක්‍රම හතරක් තියෙනවා සාමාන්‍යයෙන් එතකොට ඒ ක්‍රම හතරෙන් අර ධම්ම උද්දච්චය කියන එක කොහොමද යොම් උපයෝගී කරගෙන මේ සමුදය දකින්න විදිහට ඒක හදාගන්න කියන්නේ අපි දැන් මොහර සූත්‍රදේශනා කරන මහතන්න සංකේතෝපේහාර සූත්‍ර කීපයක් හරි පිටු කරලා අරගෙන ධම්ම ධර්මයෙන් මෙනෙහි කරනකොට සාමාන්‍යයෙන් එතනින් කොහොමද සමුදයක් ගැන පොඩ්ඩක් සාමාන්‍යයෙන් හැදෙන හැටි පොඩ්ඩක් මම උත්සාහ කරනවා පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඒක ගැන පොඩ්ඩක් කියන්න මේක හදාගන්න. සමාධි සමාධි භාවනා සූත්‍රයේ වසන්ත මහත්මයා මේ අරහත් පද දුත්තේ ඒකේ සමත පූර්වංග විදර්ශනා විදර්ශනා පූර්වංග සම්මුති ජීවනත් ධම්මුද්දච්ච කියන ප්‍රතිපදා හතරෙන් එක හැදිරි කරන්නේ. එතකොට එතනදී Tamanට ගෝචර වෙන කාරණාව ඔස්සේනේ. තමන් දැන් උතන ඇත්තටම පහදිලි කරන්නේ සෝතාපන්න නෙමෙයි රහත් වෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහය කරන්නේ අරහත්ත්වයේ පිණිස ප්‍රතිපදාව මොකද්ද? වචනේ නමත් එකේ අරහත්ත්වපත්ත. එතකොට රහත් වීම පිණිස යොමු වෙන ප්‍රතිපදාව. එතකොට එතන විග්‍රහ කරනවා මේ මොන ප්‍රතිපදාව කියන ওই ක්‍රම හතරම යනකොට මේ ක්‍රම හතරේදීම මඟ උපදිනවා කියලා විග්‍රහ කරනවා. මොකද මම හිතන්නේ මේක මම කලින් විග්‍රහ කළා තියෙනවා. සමතය කෙනෙක් කුරු කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා ඔන්න මේ මේ ප්‍රතිපදාව දැන් සිහිය දැන් මොකද යාට ධම්මස කියමු වෙනාට පස්සේ මේකට සිහිය යොමු කරගෙන අන්න එයා මග උපදවා ගන්න. මොකද මම මග උපදවා ගන්න නෙමෙයි මග උපදිනවා. මම තමයි කරන්නේ. සමතය කරන්නේ මම, විපස්සනාව කරන්නේ මම, සමතිපස්සනාව කරනවා මම. ඔය ඔක්කොටම පොදුව විග්‍රහ කරන බුදුරණවහන්සේ මහා සලායතනික සූත්‍රයේ තීසුගෝපම සූත්‍රයේ මග සමතය විපස්සනා. ඒක යුගනද්දෝ හැමෝටම වැඩෙන එකක්. මේ මග. ඒක වැඩෙන එකක් මගට මේක කරන එකක් පුජ්‍යලයක්. පුජ්‍යලය කරනවා සමත පූර්වංග විදර්ශනා විදර්ශනා පූර්වංග සමත යුගලද්ද ධම්මුද්දච්ච. එතකොට මෙතන පුජ්‍යලය කරන්නේ රහත් වීම පිණිසයි. සෝතාපන්න වෙන්න නෙමෙයි රහත් වීමට. එතකොට මේ රහත් වීමේදී කරනකොට මාර්ගය උපදිනවා සමත විපස්සනා කියන මේ යුගනද්ද මේක උපදිනවා. ධම්මුද්දච්ච කියනකොට ධර්මයේ දැන් අපි හිතමු දැන් මෙතන ඇත්තටම කතා කරන දේ අරහත් වෙන අරහත්ත්වයට පිණිස නිසා ඒක හොඳට තේරුම් ගන්න වෙනවා. දැන් ඔන්න අපි හිතමු සමතයක් වඩනවා. සමතයක් වඩාගෙන යන කෙනාට මේ හේතුඵල ධර්ම ඉවසන්නනේ. කියන්නේ ඒකත් එක්කනේ යොමු වෙන්නේ දැන් සිහිය පිහිටවා ගත්තා. පුද්ගලයෙක් කරනවා. තන් සමත පූර්වංග විදර්ශනා. අන්න සමතය වඩන දැන් එයා මේකේ ඇත්ත හොයන්න පෙළඹෙනවා. එතකොට ඇත්ත හොයන්න පෙළඹෙන්න යාර විදර්ශනාවකට යොමු වෙනවා. එහෙම කරගෙන යනකොට මමනේ මේක කරන්නේ. මම කරන කාරණාව ඉක්ම වෙලා අර යෝනිසු මනසිකාරත් එක්ක මග උපදිනවා. දැන් මග වැඩෙනවා. දැන් මම නෙමෙයි කරන්නේ. අන්න මම කරා සමතේ වඩලා විදර්ශනාවට ගියා. ඊළඟට මම කරනවා ඔන්න විදර්ශනා කරනවා මේක අනිත්‍ය වශයෙන් මේ මේක ඒක විදිහට Taman දන්න කෝණෙන් අන්න බලන්න යමු වෙනවා මම. එහෙම බලන්න මම යමු වෙනකොට අන්න මගේ හිත එකඟ වෙනවා. මෙන්න මේ කාරණා ටික සම්බන්ධ එකතු වුණාට පස්සේ සත්‍ය දකින්න තැනදී මග උපදිනවා අන්න සමපිපස්සනා යුගනද්දෝ මග උපදිලා මාර්ගයේ සත්‍ය දකිනවා ඊළඟට සමතියත් විපස්සනාවත් එකට යම් කිසි කෙනෙක් සමතය කරනවා විපස්සනා කරනවා මෙන්න මේ දේ මම කරන්නේ පුජ්‍යලය කරන්නේ එහෙම කරගෙන යනකොට අන්න සත්‍ය දකිනකොට මම වැරදි බව හම්බ වෙනවා, මඟ උපදිනවා, අන්න මාර්ගය යනවා. ධම්මොදච්ච කියන කාරණාවේදී ඒක කරුණ නැතුව මෙයා මේ ධර්මයේ හිතනවා. මහා සම්මාසංකේ සූත්‍රයේ විග්‍රහය එතන විභංග සූත්‍ර විග්‍රහය මේ බුදුරන් වහන්සේ පෙන්න විග්‍රහය මේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා මේ එක එක පැති වලින් කල්පනා කර කර කර කර යමු වෙනකොට අන්න ප්‍රතිඋප්පන්න වශයෙන් තමන්ගේ ප්‍රඥාව වර්ධනය වෙලා අර දැක්ම සඳහා ප්‍රතිඋප්පන්නව යමු වෙනවා අන්න මඟ උපදිනවා එතකොට එයා කරන්නේ මේ කාරණා. අනිත් හතර තුන් දෙනා කරන්නේ මේ විදිහට. හැබැයි හැමෝටම ආයි මග උපදින්නට ඕනේ. ඒ මග මම උපද්දවා ගන්නවා නෙමෙයි මම කරන වැඩේ නිසා එය මකට හේතුවක් වෙනවා. අන්න ඒ කෙනාට අරහත්ත්වයටපත් වීම සඳහා යොමු වෙනවා. ඒකයි අරහත්ත්වපත් කියන ඒක විග්‍රහ කරලා පෙන්නන්නේ. ඊට පස්සේ බොහොම සතුටින් හොඳමයි කල්යاني මිත්‍රනි එහෙමනම් අද දවසේදී අපිට මේ අනපේක්ෂිත විදිහට ඊටමත් වටිනා අවස්ථාවක් ලැබුණා ඊටමත්ම උතුම් යොමු කිරීමක් කෙරිච්ච ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න අපගේ කල්යاني මිත්‍ර පූජ්‍යපාදාරාභ්‍ය අනුමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මාතලේ වැයන කිටෝ කළ ආරණ්‍ය සේනාසනේ එතන රැස්ව සිටිනා වූ පිරිසට පවත්වන ලබු විශේෂ ධර්ම දේශනාවට සම්බන්ධ වීමටත් ඒ ඔස්සේ නැගිච්ච ප්‍රශ්න වලට පිටු ලබා ගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඉතින් ගෞරව සරණාස වංශිකයේ අවසරය ඇතුව සමනට සිසිලස වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාව තවංශය අද දවසේදී සම්බන්ධ වෙලා ඒ අපේ ධර්ම කියලාදීම සම්බන්ධයෙන් පින් දින සඳහා මම ආරාධනා කර සිටිනවා සත්‍ය රාජධානී සම්බන්ධ වෙන ශ්‍රීමති මහත්මියට ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් පෙන්දීම කටයුතු කරන්න. ඒ අතරතුර අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් වූ සාකච්ඡා නිමා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ වටිනා කාලය ශ්‍රමය දැනුම යොදවමින් ලෝකේ විවිධ රටවල සිට සම්බන්ධ වෙන ධර්මකාමී බොහෝ පිරිසකට සසර දුක් නිමා කරලීම සඳහා නිර්වාණ අවබෝධය ලබා දීම සඳහා විශාල උත්සාහයක යෙදෙනවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේ බොහෝ පොතපත කියවීමෙන් භාවනා අධ්‍යක්ීම් ලැබමින් ඒවා ප්‍රයෝගී කරගනිමින් දිගු කලක සිට අප්‍රමාණ වූ සාසනික සේවාවක යෙදෙනවා. ස්වාමීන් වහන්සේ අප දන්නා ඒ වගේම බොහෝ පින්නතුන් පිරිසක් මේ වටිනා උපදේශ ධර්මදේශනා ආධාර කරගෙන තමන්ගේ සතර මඟ කෙටි කරගන්න උත්සාහයක යෙදෙන බව. අද ඔබ වහන්සේගේ උපන්දිනයේ දෙන දවසේ ශ්‍රවණට සිසිලස කලන මිතුරු මිතුරියන් සැමදෙනා වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් අප්‍රමාණ කෘතවේදීව নমස්කාර පූර්වකව ආශිර්වාද පුණ්‍යානුමෝදනාවක් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ රත්නයේ සතු අපරිමිත ගුණ බලයෙන් ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනුවෙන් දිනුවටපත් වේවා. ප්‍රාර්ථනා කරන ආකාරයට ඉතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිවන් දක්නා මොහොත දක්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති සද්ධර්ම ශ්‍රවණය කළ හැකි නිවන් මඟ පසක් කර ගැනීමට හේතු සම්පත් ඇති ආකාර පුණ්‍ය භූමිවලම උපදින්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ වහන්සේගේ පින්වත් මව්පිය දෙදෙනා වහන්සේලාටත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඉතා කෘතවේදීව මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම දිනකටත් මේ පින් බලෙන් ඉතා සුව පහසුවෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටත් ඒ වගේම මේ රැණ කිටුව ආරණ්‍ය සේනාසනයට එකතු වුණු පිරිසටත් බුදුරණවහන්සේ වදාළ උතුම් බුද්ධ වචනයක් අපි කතා කරන්න දුන්නා සාකච්ඡා කරන්න දුන්නා ඉතින් බුදුරයන් වහන්සේගේ ධර්මයේ යම් කිස්මතු කරනවා නම් ඒ ඒ තුලින් අසාමාන්‍ය පිනක් රැස් වෙන බව බුදුරයන් වහන්සේ අඟුත්තර නිකායේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ධර්මය දේශනා කිරීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ සාකච්ඡා කිරීමෙන් බුදුරයන් වහන්සේගේ ධර්මයට ගරු කිරීමෙන් අපි තුල විශාල පිනක් එකතු කරගන්න යුතුයනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙමු ඒ වගේම රැස්කරගත සියලු පුණ්‍ය ධර්මයන් අපනමින් මිය පිය සියලු මළගියත්තන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන්ම අපවත් යෝදා අති පූජනීය කටු ස්වාමීන් වහන්සේට දරුණාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේට නිවිසනසෙන් හේතු වාසනා වේවා ඒ වගේම ශ්‍රී ලංකාවට සිදු වී තියෙන මේ විශේෂණය තුලින් මිය පරලයන්ට එදින සියලු දෙනාගේ පරලොව ජීවිතත් සුඛී සෝපත් භාවයට පත් වෙත්වා කියලා අපි සියලු දෙනාට පින් අනුමෝදන් කරමු ඒ වගේම රැස්වර ගන්නට යුතු සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ශාසනය තුළ උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. රැස්කර ගන්නට යුතු සියලු පුණ්‍ය ධර්මයන් මේ ලෝක ශාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරයාණන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඒ උත්සමයන් වහන්සේලාටත් නිවි සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අප නිරන්තරයෙන්ම මේ ධර්මීය ප්‍රචාර කටයුතු වලට සහාය දෙන ශේතින් සවන්ට සිසිලස යොමු හේවන දලුවත් මහත්මයාටත් ඒ වගේම මේ සඳහා අපි යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාටත් ඒ වගේම අප නිරන්තරයෙන්ම උපකාර කරන මහානගරහන ආගමික සංවර්ධන අමාත්‍යාංශයේ ගරුලේ කම්නිහාල් උපසින්න මහත්මයාටත් ඒ වගේම හිටපු නායක හමුදාපති ශ්‍රීමන් කණසිංහ මහත්මයා වර්තමාන නායක හමුදාපතිතුමා දේශ විදේශවල සිටින සියලුම සියලු දෙනාටමත් ඒ වගේම මේ ධර්ම ප්‍රචාරය කටයුතු කරන්නා වූ සෑම සියලු දෙනාටමත් ධර්මීය අහපු ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වීමෙන් තව තවත් උතුම් ධර්මයේම ශ්‍රවණය කිරීමේ පරිසරය සකස් වෙන්නට ඒ වගේම මේ පුණ්‍ය ශක්තියෙන් කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නටත් ඒ වගේ මේ දහම් පාදක කරගෙන ඒ ධර්මයේ ප්‍රතිපන්න වශයෙන් නුවණින් විමසන්නට විචක්ෂණය කරන්නට ඒ ධර්මයේ ආශ්‍රය තමා තුළින් අත්දකින්නටත් හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා ඔබ සියලු දෙනාට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයක් හේතු වාසනා වේවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න ඒ වගේම මේ ලංකාදීපේ සිදුවී තිබෙන මේ ව්‍යසනය තුළින් ශෝකයට දුකටපත් වෙච්ච සෑම සියලු දෙනාටම සැනසීම ඇති වෙන එකත් ඒ වගේම මේ සිදුවී තිබෙන මේ සියලු කරදර දුර වෙන්නට උතුම් ධර්මයේ ආනුභාවයේ උතුම් බුද්ධානුභාවයෙන් උතුම් සංඝානුභාවයෙන් ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන් සර්ණමාලී සෑරජුන්ගේ ආනුභාවයෙන් අපි විශ්ව සිද්ධ කරන මේ සත්‍ය ධර්ම ඉස්මතු කිරීම ආනුභාවයෙන් සීල ගුණ දම් රකින්න දහම පුරුදු කරන සියලු ආනුභාවයෙන් ඒ සියලු කරදර සියලු ප්‍රශ්න දුර වෙලා සාමයේ සතුට පිරි ශ්‍රී ලංකා දීපයක් ඇති වෙලා ධර්මයේ හැසිරෙන්නටත් සහජීවනයේ සතුටින් ජීවත් වෙනට සියලු දෙනාටම ඒ අවස්ථාව උදා වෙනට දෙවියන්ගේ ආරක්ෂාවත් සැකවරණයත් නුරුවන්ගේ අනන්ත ආශිර්වාදයක් සැකවරණයක් සියල්ලක්ම සැලසෙත්වා සියලු දෙනාටම සියලු යහපතම උදා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු